අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පුරුදු පරිදි ආරම්භ කරමු ඉල්ලා සිටිමු අපි පීශිලි මාතාවගෙන් අපේ ප්‍රශ්න සභාගත කරලා සතිವಾರයේ ආරම්භ කළ දෙන විදිහට පූජනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව පරියංකයට හිත පිහිටුවා ගතිමි ආනාපානයට හිත පිහිටුවද මුල සිටම ආනාපානයේ ප්‍රකට නොවිනි. ඒ දෙසම බලා සිටීමි. මේ මද වේලාවකින් සිත නොදෙනී යන බවක් දැනිනි. එම අවස්ථාව පිළිබඳව සතිමත් වීමි. එහිදී සිත විසින් ආනාපානයේ නොදැනීම තුලද සතිමත්ය. ස්වාමින් වහන්සේගෙන් ලද උපදෙස් මත ඒ දෙසම බලා සිටීමි. මද වේලාවකින් ඒ නොදැනීම තුල හඳුනා ගැනීම හා දැනීම් ස්වභාවයක් තිබුණද ඒවා මොනවාදයි වෙන් කර ගැනීමට නොහැකි විය. මෙම සෑම විටකම කය පවතින ඉරියව්ව ප්‍රකට නමුත් එහි දැඩිභාවය හෝ දැනීම වරහන් ඇතුලේ කායික සුව දුක් වේදනා ප්‍රකට නැත. එයින් අවදි වූ විට මූල කර්මස්ථානයේ ප්‍රකට විය. සාමින් වහන්ස මෙවැනි අවස්ථාවල කෙසේ පිළිපැදිය යුතුද කරුණාකර පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ওই විදිහට නම් කරන්න බැරි සමස්තයේම පේන වෙලාවට ඒක දෙයක් අවබෝධ කිරීමේ එක පැත්තක් ඊට පස්සේ එක එකක් වෙන් වෙන් කරලා පෙන්වන වෙලාවක් තියෙනවා. ඒක එක පැත්තක්. මේ දෙකම සමතුලිත වුණොත් තමයි භාවනා වැඩෙන්නේ. ඒ නිසා වෙලාවට වෙන්න උහි මොනවද තියෙනවා හැබැයි නම් කරන්න බෑ. අඳුර ගන්නත් බෑ. ඒක සන්තතිය කියලා සඳහන් කරනවා. ඒකට ගොජේ කියලා අපි නමක් දාලා තියෙනවා. නම් කරන්න යන්න එපා. උහි බලාගෙන ඉන්න ඒක දිහා. ඊට පස්සේ ඒකේ එකක් එකක් වෙන් වෙන් කරලා කැපිපෙන්න හදන වෙලාවල් තියෙනවා. එතකොට දැනගන්නවා මේක ආස්වාසිය, මේක ප්‍රස්වාසය, මේක තද බව, මෙලෙක් බව කියලා. මේ විදිහට හැම එකකම තියෙනවා සමස්තය බැලීම සහ අංශු වශයෙන් බැලීම කියලා. ওই දෙකෙන් අංශු වශයෙන් බැලීම තමයි අපි වැඩියෙන් කරලා තියෙන්නේ. අර සමස්තය බලලා නැති නිසා අපේ හිත කොර වෙලා තියෙන්නේ. දැන් භාවනාවේදී සමස්තය බලනවා එකකටවත් බැඳීමක් නැහැ. එකකටවත් නම් කිරීමක් නැහැ. එකකටවත් මෙනෙහි කිරීමක් නැහැ. එතකොට සමස්තෙත් එක පොඩි දුරස්ත වීමක් වෙනවා. පේනවා බලනවා. නමුත් දුරස්ත වීමක් වෙනවා. නම් කරනකොට බැඳීමක් ඇති වෙනවා. සමස්ත බණවට දුරස්ත වීමක් වෙනවා. අන්නේ දුරස්ත වීම මත්තර ගතියක් තියෙනවා. නොදන්න ගතියක් තියෙන නිසා අනිත් දවසේ අන්නේ සමස්ත බැලීමට සූදානම් වෙලා යන්න පුළුවන් තරම් ඒකෙන් ගැටීමක් ඇති කරගන්න නැතුව නම් කරන්නේත් නැතුව සංඥා කරන්නේත් නැතුව බලහින්න පුළුවන් භාවය බලන්න. තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය සාමින් වහන්සේ. ඊයේ දවසේ ධර්ම දේශනාවෙන් පසු සිතට ලොකු සතුටක් දැනුණා. කල යුත්තේ සුළු දෙයක් බවත් බබාව තොටිල්ලෙන් තියෙන එක පමණක් බවත් සිතුණා. මම මේක කොහොම හරි කරනවා. දවසේම සතියෙන් ඉන්නවා කියලා ලොකු වීරයක් ඇති වුණා. ඒ වුණත් ඊයේ දවසේ මට වෙනදා තරම්වත් කීකරු හිතක් දකින්න බැරි වුණා. වෙනදාටත් වැඩිය හිත පිට ගියා. හිත ගොඩක් මුරණ්ඩුනා. තොටිල්ලෙන් පණින පණින ගානට බබාව ගෙනත් තියලා මට මහන්සි ඔළුව කැක්කුමයි. හරියට නිින්ද ගියෙත් නැහැ. වෙනදාට හොරෙන් පණින බබා අද මට පේන්නම පේන්නම යනවාටත් වැඩි. පුළුවන් නම් අල්ලපන් කියා මට ඔච්චම් කරලා යන හැඟීමක් මට දැනෙන්නේ. බොහෝ විට සිත ගත්තේ කාම විතක්ක සුළුෙන් ව්‍යාපාද විතක් වලටත් ගියා. මට මේ හිත පස්සෙන් දුවලාම මහන්සි නිසා මං අතහැරලා දාලා හිත යන දිහා ඔහේ බලන් හිටියා. තේරුමක් නැති අතීත අනාගත අරමුණු වල සිත මෝඩෙක් වගේ එල්ලලා ඉන්න හැටි බලාගෙන හිටියා. පුළු පුළුවන් වෙලාවට වර්තමාන අරමුණට හිත ගත්තා. වෙලාවකට හිතුණා බබා බබා ගාලා හුරතල් කරන්නේ නැතිව මේකගේ ඔළුව පැලෙන්න දෙකක් දීලා තොටිල්ලට දාන්න ක්‍රමයක් නැත්තේ ඇයි කියලා. මට බබා පැනලා යද්දී තරහ යන බවත් ඒ නිසයි මේ විඩාව කියලාත් හිතුණා. අද උදෑසන විට හිතේ මුරණ්ඩු බව තරමක් අඩුයි. මං හැම වෙලේම කයට සිත තබන්න උත්සාහ කරමින් ඉන්නවා. හිතට දුර යන්න දුන්නත් මට හිතෙනවා මම මුළු කාලය තුලම සිහියෙන් හිටියේ කියලා. වර්තමාන අරමුණු තුල බොහෝ විට නොසිටියාට සිත ගියේ කොහාටද කොහාටද උනේ මොනවද කියන සියල්ල මම දන්නවා. මම වැඩ කරන විට අතුල්පතුල් වලත් නිසල්මණේ සිටින විට ආනාපානයේ සිත තැබීමයි උත්සාහ වුණේ. උගත් දැනුමින් එකවර සිත් දෙකක් පහළ නොවන බව දැන සිටියා. බොහෝ විට පරයන්කේදී දැනෙන්නේ ආනාපානයේ හිත තිබියදීම හිත අතීත අනාගත අරමුණු දුවන බවයි. නමුත් මේ නිසා විස්තරාත්මකව ආනාපානය නිරීක්ෂණයට ඇති ඉඩ ඇහිරෙන බවක් දැනේ. මට අනුකම්පාවෙන් මම මා ක්‍රියාත්මක වී ඇති පිළිවෙළවල් දොස්තැන් පහදා දී සුදුසු උපදෙස් ලබා දෙනමින් ඔබ වහන්සේගෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවසේ නිවනින් සැනසීමටත් මේ පින හේතු වේවායි පතමි. ඕක කීකර වෙනවා. ටික දවසක් ගියාම කීකරු වෙනවා. එතකොට ඒ කෙනෙක් භාවනා කරලා වාර්තාව ඉදිරිපත් කරපුවා ඒක ඔක්කොගෙන් භාවනාවක් බාටපත් වෙනවා. හැම කෙනාටම ඔච්චර තමයි කියන්නේ. කොයින් එහා කාටවත් මුකුත් නැහැ. ඔක්කොමලා හිතන්නේ මේ මට විතරයි වෙන්නේ කියලා. නමුත් මේක හෙලි කරපුවාම මේ කුණු වෙච්ච ලපු ගෙඩියක් ඇස්සා කටවැදිටි අලු පූල් ගෙඩියක් හතරමං හන්දියක තැරි ගහන්න ගැහුවා වගේ කාගේ හිතත් ඔච්චරයි. ඔක හෙලි කරන්නේ නැති තාක්කල් අපි සදාචාර කතාවල් කතා කරනවා. අපි ඇඩට රෙඩිය හොඳයි නරකයි බයිලා. ඕක බන්නකොට පේනවා මේක දිහා බැලුවොත් ඒ බබා මොන්නම කාගේ න්‍යාය පත්‍රය වැඩ කරනද කියලා හොයන්න බෑ. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් කියන්නේ න්‍යාය පත්‍රයක නෙවෙයි වැඩ කරන්නේ. තන්නේ කර මාර්ගපාක්ෂිකයි. ඒක දන්නකොට මේකට අපි කිරිපොන්න යන්න හොඳ නෑ. ගහන්නද ඔළුව පොඩි කරන්න යන්නත් එපා. මේක දිහා බලන එකයි තියෙන්නේ. ඒක බලන්න බැරි නිසායි අපි ටෙලිවිෂන් දිහා බලන්නේ. ඒක බලන්න බැරි නිසා නවකතා දිහා බලන්නේ. ඒක බලන්න බැරි නිසා පත්තර වල කාටුන් බලන්නේ. මොකද මේක බැලුව පිස්සු. බුදුජානන්සේ දේශනා කරන බෝ කාගෙව බැලුවත් උඹ අකරුණාවන්තයි, මෛත්‍රියක් නැහැ. පුළුවන් නම් Taman එක දිහා බලපන්. බලලා සතුටු වෙන කෙනෙක් ලෝකෙ කොහෙවත් නැහැ. හරිම පශ්චාත්තාවයක් එනවා. ඒ නිසා ඒකට කියනවා සූර ගතියක්, වීර ගතියක්, ධීර ගතියක් මේ නන්නා නන්නත්තර වෙන එක අධ්‍යා බලාන ඉන්නවා ලෝකේ තියෙන ලොක්කම වැදගත් දේ විදියට. මේක අනිත්‍ය බව කියන ආය වචන ඕනි නෑ. දුක බව කියන්න ආය වෙන වචන ඕනේ නැහැ. මට ආණ්ඩු කරන්න වට්ටු කරන්න බෑ කියන්න වෙන වචන ඕනේ නැහැ. ඕකම තමයි. ඒක නිසා හොන්තට බලනින්න මේ තමයි අනිච්චන් දුක්ඛං අනත්තං අපි ඒක දකින්න කොච්චර අකමැතිද? අපි බබාගේ ඔළුව පොඩි කරන්න හදන. බබාගේ ඔළුව පොඩි කරලා හරියන්නේ බබාට නටන්න දෙන්න මේ කොච්චර අනිච්චයද බලන්න. කොච්චර පීඩාකාරී දුක් දෙන බවද බලන්න. කොච්චර කීවානාහන ගතියද කියලා බලන්න. මොකද දරන්න පුළුවන්. කවදාකවත් දරන්න බැරි මට්ටමකට ඉන්නේ නැහැ. ඒ නිසා අනික් කට්ටිය වෙනුවෙන් මේක නට මං කියන භාවනා කරන්න අනික් කට්ටිය වෙනුවෙන් කමටහන් වාර්තා ලියන්න. ඒකෝර කට්ටිය මේකට යන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන ආරම්භයේදීම දෙපා වලට සිත යොමු කරමින් මම දැන් නැවිදිනවා. වම දකුණ මෙනෙහි කරමින් ලනුපැදුරේ එහා කෙළවරටත් මෙහා කෙළවරටත් ඇවිදීමි. මිසේ ටික වේලාවක් සක්මන් කරන විට ශරීරයේ මුළු බර තනි පාදයක් උසුලා සිටින අයුරු හොඳින් වැටහුණා. මෙය විටින් විට දෙපයටම දැනෙන අයුරු හොඳින් නිරීක්ෂණය වුණා. දකුණෙන් දකුණ බලමින් වමෙන් වම බලමින් සිටින විට දැනුනේ දෙපා වලට රෝද සවිකර ඇති වගේ ලනුපැදුරේ ගොරෝසු බවත් වැලිමඩුවේ සිනිඳු බවත් තයිල් පොළවේ සීතලත් දෙපා වලට දැනුනේ. සක්මනේදී නිදිමත ගතියක් ආවත් උත්සාහයෙන් පැයකට වැඩි කාලයක් සක්මන් කරමි. පරයන්ක භාවනාව. පරයන්කේ වාඩි වී මම දැන් මෙතන යයි සිතා මූල කර්මස්ථානයේට සිත යොමු කරමින් ආස්වාස ප්‍රස්වාසයේ දිහා ටික වේලක් බලා සිටින විට සිත සතිමත් භාවයක් අත්විඳිනවා. ඇතුළත කතාවක් සමග නිදිබර ගතියක් දැනෙනවා. අවට ශබ්ද කිසිවක් නොදැනෙයි. මේ අතරතුර හිස පහළට නැමෙන වාර ගණන වැඩි වෙයි. කයේ සැහැල්ලු භාවය හොඳින්ම අත්විඳිනවා. සිතාවට අරමුණු සොයා ගියත් මම දැන් මෙතන යන සිතුවිල්ලෙන් මූල කර්මස්ථානයට නැවතපත් වෙනවා භාවනා විදිහට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා තෙරුවන් සරණයි ඔය ඇත්තට ඒක අලුතෙන් සුද්ධ කරන දෙයක් නෑ. ওই ටිකම තමයි. ඔය දිගට කරගෙන යන්න ඕනේ. එතකොට එන්නේ එන්නේ එන්නේ අර කීකරු වෙන ගතිය වැඩි වෙලා කීකරු වෙයි කියලා තියෙන බලාපොරොත්තු සුන් වීම අඩු වෙලා කීකරු වුණත් සතුටුයි, අකීකරු වුණත් සතුටක් එනවා. මේ අකීකරුලා කොයිලා හරි ආයි කීකරු වෙනවනේ. කියලා ඉස්සර කරන අකීකරුකමේ අසීමිත මේ කෙලවර කරන්න බැරි වෙයි මේක ඔළුව තලන්න වෙනවා කියලා කිව්වට එහෙම වෙන්නේ නැහැ. එන්නේ එන්නේ එන්නේ එතකොට කීකරු භාවය වැඩි වෙලා මේ දැපෙන දමා ගැනීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඕකමයි ක්‍රමේ විශ්වාසයෙන් කරන්න කියන එකයි කියන්නේ. ශ්‍රද්ධාවෙන් කරන්න කියන එකයි කියන්නේ. ගෞරව ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වැලිමලුවේ පාදවලට සිත පිහිටුවාගෙන වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මනෙහි යෙදුණු අතර පාදයේ වැලි පොළවේ ස්පර්ශ වන විට දැනෙන රළු ගොරෝසු සිසිල් හා සියුම් බවත් පාදයේ ඔසවන විට ස්පර්ශය නැති වී යන බවත් පාදවල චලනයත් ශරීරයේ බර එක එක් පාදයක් දරණ විට අනික ස්වභාවයත් ඇතිවන ස්වභාවයත් නිරීක්ෂණය කරන ලදී. එසේම පාදයේ පොළවේ ගැටෙන විට පාදයේ මුල මැදාග වශයෙන්ද මෙනෙහි කරන ලදී. මේ අතර අතීත හා වර්තමාන කාලවලට අදාළ කාම විතර්ක සිතට පැමිණ සිත බාහිරට විසිර ගියත් එම විතර්ක හඳුනාගෙන නැවත අරමුණට සිත යොමු කරන ලදී. දැනට වම දකුණු ලෙස මෙනෙහි කිරීමකින් තොරව සක්මණේ යෙදිය හැක. පරියංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. ස්වාභාවික හුස්ම රැල්ලට සිත යොමු කළ අතර දීර්ඝව හා කෙටි ආස්වාස ප්‍රස්වාස නිරීක්ෂණය කරන ලදී. මෙසේ කරගෙන යද්දී අතීතයට අදාළ කාමහා දේශ විතර්ක නොයෙකුත් බාධා සිදු කර සිත බාහිරට විසිරුවා දැමුවද එම සිතුවිලි හඳුනාගෙන නැවත සතිය උපදවා සිත අරමුණට යොමු කරන ලදී. වර්ණාලෝක රටා දිස්සූ අතර බාහිරින් සිතට විතර්ක ක්‍රමයෙන් නඩු වී හුස්ම රැල්ල සියුම් වී ගොස් නොදෙනී යන තරමටපත් විය. හදවතේ ස්පන්දනයේ පැහැදිලි ලෙස දැනුණු අතර සිරුරේ උඩ කොටසේ ගැහෙන බවක් දැනුනි. නමුත් අරමුණට සිත යෙදුවෙමි. මෙම භාවනාව දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගේ ගෞරවනීය උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ විදිහට එදෙන විතක්ක වෙන් කළා අඳුරගන්න එකත් සුවිශේෂී ලක්ෂණයක්. ලොකු ඉවසීමකින් කරන්න ඕන. ඒක දැක්කයි කියලා පශ්චාත්තාවම නොවීඳත් ලොකු විපස්සනා පිළිබඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. මේක ටිකක් කරන්න කරන්න කරන්න මේ ශේෂ්ත්‍රේ පුරුදු වෙනවා. පුරුදු වෙලා ඉවරලා කණපින්දම් ගහන්නෙත් නැහැ, ඉසాత බඳ නඩන්නෙත් නැහැ. කලයුත්ත දන්නවා මේ විතක්ක නැත්නම් මිච්ඡා විතක්ක එහෙම නැත්නම් මිච්ඡා සංකල්ප තියෙනකොට ධම්මා සංකප්පේ හිත ගිහිලා තියෙනවා බබා තොටිල්ලේ තියෙනවා වගේ. ඒක එච්චරම අමාරු වැඩක් නෙවෙයි මේ මට්ටමට ගියාට පස්සේ. ඒ නිසා නැවත නැවතත් මේක කරන්න ඉවරයක් වෙන වැඩක් ඉවරයක් නොවෙන වැඩක් කියලා හිතන්න එපා. ඔක ඉවරයක් දැක්කම ඉවර කියන්නේ ශීර්ෂයක් ඉවර කරනවා නෙවෙයි. தත්ත්වේ පාලනය අතර එනවා. බබා කීකරු කරගන්න පුළුවන්. ඒ නිසා එනේන මිච්ඡා විතක්කේ සාදරෙන් මෙනෙහි කරන්න දැනගන්න ඒකලා සම්මා විතක්කේ මෙහෙම නැත්නම් නෙක්ඛම විතක්කේ අරමුණේ හිත පාත්තන්න උත්සාහ කරා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේට වාඩි වී ඉරියව්වට සිත යොමු කෙලිමි. එවිට උදරයේ ඉහළ පහළ යාම දැනුනි. පිම්බීම සියුම් තැනකින් පටන්ගෙන එහි තෙරපීම වැඩි වී නැවතත් සියුම් ඇදීගෙන යන බවක් හැකිලීමද සියුම්ව පටන්ගෙන පහළට තෙරපීම වැඩි වී ක්‍රමයෙන් සියුම් වේගන යන බව දැනුනි. මෙසේ පිම්බීම හා හැකිලීම වන අතර කයේ වේදනාද දැනුණු ඒවා දැනගෙන ඒට සිත නොයදවා දිගටම පිම්බීම හැකිලීම අවදාන හැකිලීමට අවධානය යොමු කෙලිමි. ස්වල්ප වේලාවකින් පිම්බීම හා හැකිලීම සියුම්ව යන බවත් ඒ සමගම කයේ දැනීමද සියුම් වී යන බවත් දැනුනි. ඒ කයේ දැනීමද නැති වී ගියේය. දැන් මුළු පරිසරයම හිස් අවකාශයකි. ඒ දෙස සතිමත්ව බලා සිටීමි. එම தත්ත්වයේ ඊතා සුවදායකය සිතේ ප්‍රීතියක් දැතිවිය. ටික වේලාවක් යන විට සීතල සුරන් රැල්ලක් කය උඩින් ගලා යන්නාක් මේ දැනුනි. ඒ බුබුලු දමන්නාක් මෙන් කැඩි කැඩි ගොස් සියුම් වී නොදැනී ගියේය. ශබ්ද ඇසුණද ඒවා ඇසුණු බවක් පමණි. ඒවාට ප්‍රතිකාරයක් නොවිය. කයේ සියුම් චලන පටන්ගෙන සියුම් වී නොදැනී ගියේ. මේ කිසිවක් සුවදායක හිස් අවකාශයට අවහිරයක් නොවිය. පාදවල ඇඟිලි ඉදිරියට ඇදෙන්නක් මෙන් වේදනාවක් ඇති වී ක්‍රමයෙන් ඒවා පහළට ඇදී ගොස් වේදනාව නැති වී යයි. මෙම ක්‍රියාව ඉබේ සිදුවනවාද සිතා කරනවාද කියා දැනීමක් නැත. ඒ ඉරියව් මාරු කිරීමක් වේද මුළු පරියන්කේදීම සිතාමතා ඉරියව් මාරු කිරීමක් නොකරයි. සිතුවිලි කීපයක් ඒ ඒවාද දැනගත හැකිය. නමුත් සිත ඒවා සිසිල් බව වේදනා ආදියෙන් දැනෙන විටම හඳුනාගත නොහැක. එසේ වන්නේ සතිමත් බව අඩුකම නිසාද තව දුරටත් භාවනාවේ ඉදිරියට යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට මෙම භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. සමහර විටක සතියමදි වීම නිසා ඉදිරිපත් වෙන අරමුණ අඳුර ගන්න බැරි වෙනවා. මුතුවේටම සතිමත් වෙනකොටත් අඳුර ගන්න උත්සාහ කරන්නේ එන එකට යන්න. ඉතින් එහෙම අඳුර ගන්න නැති වෙනකොට සතිය නැති නිසාද උනන්දුව නැති නිසාද එහෙම නැත්නම් ඇත්තටම අරමුණු කෙරේ රාගේ පීවර වෙලාද කියලා කියන්න බෑ. ඒ නිසා මේක නැවත නැවත කරලා බලන්න. එහෙම අරමුණු රසෙ නැති වුණාට අරමුණු වෙන් වෙන් වශයෙන් අඳුර ගන්න බැරි වුණාට සතිය තියෙද්දිද මේක වෙන්නේ? එහෙම නැත්නම් සතිය නැති නිසාද දෙකම වෙන්න ඉඩ තියෙනවා. ආධුනිකයට වෙන්නේ සතිය නැති නිසා. නමුත් දක්ෂ එක්කනට සතිය තියෙනවා අරමුණු එකක්වත් ගණන් ගන්න. එතකොට අරමුණු නම් කරන්න හෝ මතක හිටින්න නැති ගතියක් එනවා. එතකොට අරමුණු વિશે කෙලෙස් අඩු වෙන්න පටන් ගන්නවා. රාගය නැති වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙලාවට සීරුවෙන් බලලා අරමුණු දැක්කට අරමුණු වලින් හිත කෙලෙසෙන්නේ නැති බැඳීමක් ඇති නොකර ගන්න தත්ත්වයට එනවා. ඒක සත්‍යයේ උඟක් ඉහළ මට්ටමක් කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පාන්දරින් නවදෙවි ඒ ඒ කටයුතු සතිමත් බවෙන් කිරීමට පුරුදු පුහුණු වෙන මා දවසේ සක්මන කරුණී දෙපා මාරු වෙන අයුරුත් ඒ මාරු වෙන අවස්ථාවල දෙපයට දැනෙන විවිධ ස්පර්ශ මෙනෙහිවීම සිතින් දකිමිනි. ඉක්මනින්ම සිත සක්මන කෙරෙහිම ඇලී ඇති බවත්, බාහිර ශබ්ද නැසුණා වගේ මෙම ක්‍රියාවලිය පවත්වාගෙන යාමට සතිය උපකාරී වන බව දැනේ. එක පයක පතුලේ ඇති වේදනාකාරී කොටස මගහරිමින් එම පාදයේ ප්‍රවේශම් ලෙස තිබීම තැබීමටද විටක සිදුවේ. එහෙත් එය පුරුදු සක්මනට බාධාවක් නොවන බව දැහැඟියයි. විනාඩි 40ක් පමණ කාලයකට පසු පරයන්කයට යා යුතුය යන්න හිතට දැනෙන බරගත් හිසට දැනෙන බරගතියෙන් දැනෙන නිසා දැවෙන නිසා පුරුදු අසුනේ වාඩි වෙන්නේ සැහැල්ලු සිතකින් බවද දැනේ. ඉක්මනින්ම කය එකලස් වීම සමගම සිතට මොහොතක් සැනසෙල්ලක් ගලායි ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන්නේ ඊට පසුයි. නාස්පුඩුවට නොදෙනෙන හුස්ම ඇතුළු වන පිටමන බවක් පමණක් දැනීම කොහේ සිට වෙන්නේදයි මම නොවිසමි. සිත ආස්වාස ප්‍රස්වාසය තුල එකඟ වී සිටින බව නම් තේරුම් ගනිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙහි අඩුවක් වේ නම් පහදා දෙනු මැනවි. මේ ක්‍රියාදාමයේ මට කායික හා මානසික සුවයක් ලැබෙන බව කිව යුතුය. ආස්වාස ප්‍රස්වාසය නැමැති ඉවිකටුව තුළ ආරක්ෂිත භාවයේ සුරකී ඇති බව වරින් වර පසක් වී ඇත. විවිධ ශබ්ද මනෝරූප ඇසෙනවා දැනෙනවා මුත් ඒ වාර මුනු නොවේ මේ ආරක්ෂිත පියවුරුමේ සතිමත් බව මුලින්ම වටහා දුන් ඔබ වහන්සේට මම নমස්කාර කරමි. ඒද ප්‍රපංචයන් ප්‍රපංචයක් කරා නොගනිමි. සතිමත් වීමම ශාසනයේ බව තේරුම්ගෙන ඉදිරිපැවැත්ම ගෙන යමි. ස්වාමින් වහන්සේ දතේතු විමසිය යුතු කරුණු ඇත ප්‍රායෝගික ජීවිතයේ සතිමත් බව මොහොතකට ගිලිහෙන අවස්ථාවක එනම් ආශාවක් හෝ ආමනාපයක් ඇතිවන සිද්ධියකදී කෙලෙස් සහිත නිසා සිතේ මොහොතේ පීඩණයටපත් වුවොත් මා දැන් මෙතන නැතිනම් වර්තමාන මොහොත යන අවස්ථාවට සිතපත් කර ගැනීම කෙසේ සකසාගත යුතුද යන්න පහදා දෙනසේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි ওই විදියට එදිනදා වැඩවලදී බබා තොටිල්ලේ තියන්න ඕන නම් ඉරියව්ව තමයි ගන්න දෙන්නේ. මොකක් හෝ Taman ඉන්නේ ඉරියව්වට හිතගත්තොත් නැත්නම් මේ ඕලාරික කායට හිතගත්තොත් manussත්ත්ව ප්‍රතිලාභේ වටිනාකම තේරෙයි. එතකොට අතීත අනාගත කෙලෙස් වල තියෙන බොල් ගතියත් Taman ඉන්නේ ඉරියව්වේ තියෙන සරු බර ගතියත් දුරට තේරෙනවා. එතකොට තේරෙනවා මෙතෙක් කල මේ ශරීරය කොච්චර අපි තුච්ච කරලා සැලකුවාද එතකොට කෙලෙස් ශරීරය ගරු කළ සැලකුවා නම් ඉරියව ගරු කළ සැලකුවා නම් ඕන මොන කෙලෙසේ ආවත් ඒක මේකට දියාරු කරලා අරින්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව බොහෝ විට සතිය පවත්වා ගනිමින් කරගෙන යමි. සක්මන තුලදී ලනුපැදුරේ රළු බවත් ඉඳ හිට පොළවේ ගැටෙන පයට සිමෙන්ති පොළවේ සිසිල් බවක් දැනේ. පාදයෙන් පාදයට නිරීක්ෂණය කිරීමේදී එම රළු බව හෝ මෘදු බව විටක මුළු යටිපතුලටත් විටක තැන් තැන් වලට ස්පර්ශ වන බවක් දැනේ. পাය තබන රටාව තරමක වෙනස් බවක් දුතිමි යම් විටකදී සතිය නොමැති වොහොත් කයේ සමබර බව ගිලිහි යන බවද නිරීක්ෂණය කෙලිමි. සක්මන් කරද්දී සිත පිට ගියද ඒ බව ඒෂණයකින් දැන නැවති මූලික කර්මස්ථානයේ තබා ගතිමි. වෙනත් ශබ්ද ඇසෙන්නට උවත් ඒ ගැන ප්‍රපංච කිරීමක් නොකොට සිත අරමුණේ රඳවා ගැනීමට වෑයම් කරමි. මෙසේ මූලික කර්මස්ථානයේ සිත යොමු කරමින් විනාඩි 40 45ක් හෝ පැයක පමණ කාලයක් සක්මන පවත්වමි. පරියංක භාවනාව. සක්මනේ සිට පරියංකයේ සඳහා සතියෙන්ව පැමිණීමට වෑයම් කරමි. පරියංකයේ හිඳ ගන්නා මා එම මොහොත සිහියට ගනිමින් කයට සිත යොදමි. හුස්ම රැල්ල හොඳින් සංසුන්ව නාසිකාග්‍රයට දැනී ඒ දෙස ආස්වාස ප්‍රස්වාස කරමින් මද වේලාවක් බලා සිටිමි. මද වේගයකින් ආස්වාසය ප්‍රස්වාසය කරන බව මට මට ආස්වාසය සිසිල් ඇතුළි තල්ලේ උඩු කෙළවරින් පෙර පසු නොවීම උගුර යටිපසද වැඩි ප්‍රස්වාසයක් ලෙස නාසය පුරා උණුසුම්ව පිට වී යයි මේ හැම විටම එක නාස් නාසයකින් ප්‍රකටව දැනේ වර එක හුස්ම රැල්ල කෙටිවද දිගුවද පිට කරයි දිග හුස්ම වැඩි ප්‍රමාණයක් ප්‍රස්වාසයේදී දැනෙන බව නිරීක්ෂණය කළෙමි. මේ අතරතුර සිත නොදැනීම විතක්කයට හසු වුණත් ඒ ශ්‍රේණීන් මූල කර්මස්ථානයටගෙන හුස්ම රැල්ලේ විසිතුරු බව නිරීක්ෂණය කරමි. ආස්වාස ප්‍රස්වාසය කිරීමේදී ඇතිවන වෙහෙස ආයාසයකින් තොරව ඇතිවන දිගු ආස්වාදයකින් හා දිගු ආස්වාසයකින් හා ප්‍රස්වාසයකින් නිවා දමයි. සමහර විටකදී පැයක් ඉක්ුත් වන තෙක් හෝ විනාඩි 45ක් පමණ පරයන්කයේ සිටිය හොත් හුස්ම රැල්ල සිහින්න සිහින්ව ගොස් නොදැනීම යන අවස්ථාවද වේ. නාසිකාග්‍රයට හුස්ම දැනෙන්නෙම නැතුව මෙනි. මේ අවස්ථාව මම කීප විට දෙකීම අද්දුතිමි. මේ කෙබන්දක් දැයි අනුකම්පාවෙන් යුතුව පහදා දෙනසේක්වා. මේ හැට දවසේ හැම ක්‍රියාවක්ම සතිය පවත්වා ගනිමින් ක්‍රියා කිරීමට වෙරදරමි. ස්වාමින් වහන්සේ තවදුරටත් මෙම උතුම් වූ භාවනාව වඩා දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් කරුණාවෙන් ලබා දෙනසේක්වා. ඔබ වහන්සේට නිරෝගී සැපයක් දීර්ඝායුෂක් ලැබේවා. ත්වන් සරණයි. මේක අර සක්මනේ ලියලා තියෙනවා පාදයේ තියෙන තියෙන පාදේ විවිධ රටාවල් නගනවා. ඉතින් මේකට භාවනාවේදී කියන්නේ ආකාර වෙනස් වෙනවා කියන්නේ. පයින් වමෙන් වමට වමෙන් වමට තියෙන ආකාර වෙනස් වෙනවා. ඉතින් ඒ ආකාර හොඳට දැකගෙන ගියොත් පිටේ වයින් කිසිම දෙයකින් කරදර වෙන්නේ නැහැ. හොඳට අරමුණේම හිටිනවා. ඊට පස්සේ පරියංකේදී වගේ අරමුණ සම්පූර්ණයෙන් ගෙවිලා ගියාට පස්සේ සටහන් මොකුත් නැහැ, ආකාර මොකුත් නැහැ. ඒත් සතිය තියෙනවා. අරමුණු නෑ වාගේ. ඒත් සතිය තියෙනවා. ඒකට මේ අරමුණක තියෙන විස්තර සහිතව සතිය පැවැත්වීම සහ කිසිම අරමුණක් නැතුව සතිය පැවැත්වීම කියලා මේ අංශ දෙක තමයි දැන් විශේෂණය වෙන්නේ. හොඳට දැනගෙන දෙකම එයාට ඕන වෙලාවට ඒක වැඩෙන්නේ. අන්නේ වැඩෙන එකට අනුග්‍රහකරනද ඒතර හිත විශාල පුළුල් භාවයකට යනවා. ඒක තමයි භාවනාවේදී Tamanට හම්බෙන ලාභේ සහ භාවනා දියුණුව කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමු ඔබ වහන්සේගේ මූලිකත්වයෙන් අපට සසර නිමා කර ගැනීමට මේ අඩුවක් පාඩුවක් නැති සියලු පහසුකම් වලට අපි ගොඩාක් පින් දෙමු. ගරු ස්වාමින් වහන්සේ සක්මනේහි සහ පරියංක භාවනාවේදී පයට දැනෙන සහ සිතට යන එන මං හොඳින් මෙනෙහි කර නැවත කර්මස්ථානයට ගෙන එන්නෙමි. ඊයේ දින සිට කීප වතාවක් පරයන්කේ සිත තැන්පත් වී ගත ලිහිල් වන විට තනිසුදු ප්‍රභාස්වර පෙට්ටියක් තුල සිටින බව වැටහි. එහිදී පැහැදිලිව කර්මස්ථානයේ සිටි මේ කීප වතාවක් සිදුවේ. කාර්මිකව මේ පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඒක කරදරයක් නම් ප්‍රශ්නයක් නම් තමයි පහදලා දෙන්න ඕනේ. එහෙම නැතුව තමන්ට මේක නැවත නැවත යන්න පුළුවන්. භාවනා කරනකොට අනුක්‍රමයෙන් එකටපත් වෙන හැටි දන්නවනම් පහදා ගන්න විසඳ ගන්න යන්න එපා. පහදා ගන්න විසඳ ගන්න පමා වෙන්න එපා. නැවත නැවතත් මේකට යෑමෙන් මේක වශී කරගන්න බලන්න. මේක සිද්ධි කරගන්න බලන්න. ප්‍රශ්නයක් කරගන්න එපා. මේක උත්තරයක් කරගන්න කියලා කියන්න සම්මා සම්බුදු සරණයි අතිගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සමස්ත වශයෙන් මේ දින කීපය තුළ සක්මන් භාවනාවේ දියුණුවක් ලද බව සැඟෙයි. අද උදෑසන සක්මන් වාරවලදීද ඊතා සතිමත්ව සක්මන සිදුවිය. පාදවල චලනයන් විලුඹ එසවන නැවත ගැටෙන සැටි පාද තලයක් පොළවේ ස්පර්ශ වීම මනාලෙස වැටහිනි. සියුම් වේදනා සංඥා වැටහිනි. සිත නිහඬ වීම එක්තැන් වීම වගේම පාද සිසිලස සිසිලසක ගිලීම වාගේ හැඟීම් දැනිනේ. ධාතු ක්‍රියාකාරීත්වයක් ස්වාභාවික ක්‍රියාදාමයක් මිස මෙහි මම මගේ මෙහෙවීමක් නැති බව වැටහින සිටින පරියංක භාවනාව ආනාපානයේ මූල කර්මස්ථානයයි ඔබ වහන්සේ ඊයේ දුන් උපදේශ පරිදි මූල කර්මස්ථානයේටම සිත යොදවීමට වෑයම් කළෙවි. එහි යම් දුරකට සාර්ථක බවක් විය. තව දුරටත් ආනාපානයේ සියුම් වී නොදෙනී යාම නිසා එයින් පසු ඇතිවෙන පෙරලිය කුමක්දයි විමසීමටද උත්සාහ කළෙමි. එහිදී ආස්වාස ප්‍රස්වාසයෙන් නොදෙනී ගියත් සියුම් ආලෝකතාලාවක් වෙත සිත යොමු වීමට යොමු වීම සිදුවිය. සිතෙහි තදින් নিমগ্নවන අවස්ථාද විය. ආලෝකේ වඩා පැහැපත් වීමක්ද අද්විතිමි. සිතේ සියුම් සතුටක් ප්‍රබෝධමත් බවක් වගේ ස්වභාවයක්ද විය. වැඩි වේලාවක් එසේ පරියන්කේ රැඳී සිටීම නොවේ ඉක්මනින්න වරක නිදිබරවම යොමු වී නැවත දැස් විවර වෙයි. නැත්නම් එකවරම දැස් විවර වෙයි. නැවත මූල කර්මස්ථානයට හෝ ආලෝකයේ වෙත සිත යොදවීමට උත්සාහ කෙලිමි. එහෙත් දිගටම වැඩි වේලාවක් රැඳී සිටීමක් සිදු නොවේ. මා මීට පෙර මුලදී මුලදී ලද භාවනා අධ්‍යක්ීම් සිහිපත් වන විට මෙවර අධ්‍යක්ීම් අනුව භාවනාය යම් පසුබෑමක් ඇතැයි හැඟේ. සමාධිවත් බව පවා අද්දුටුවෙමි. එහෙත් එවැනි සියුම් වූ දැඩි සමාධිමත් බවක් දැන් සිදු නොවේ. පසුගිය කාලය තුළ වූ අපහසු වීමේට හේතු වී දැයි සිටේ. කෙසේ වුවත් මේ தත්ත්වය සලකා බලා භාවනාවේ ඉදිරි දියුණුව සඳහා ඔබ වහන්සේගෙන් විශේෂ උපදේශයක් ගෞරවපූර්වකව අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේම ලැබේවා. ඔව් මේ සමාධියේ දියුණුවක් තමයි සාමාන්‍ය ලෝකයා භාවනා දියුණුවක් කියලා කියන්නේ. අපි මෙහෙදී උගන්වන්නේ සමාධියේ දියුණුවක් නෙමෙයි සතියේ දියුණුවක්. සමාධිය තියෙනකොට තියෙන බව දැනගන්නවා නැතිකොට නැති බව දැනගන්නවා දෙකම එකයි. ඒ වගේම අරමුණු තියෙනකොට තියෙන බව දැනගන්නවා නැතිකොට නැති බව දැනගන්නවා දෙකම එකයි. ආන්නේ විදිහට මේ සති ඉක්මන් කරගෙන යනවනම් ඉස්සරහින් තියාන යනවනම් ওই කියන සමාධිය සෙල්ලක්කාර සමාධියක් ගන්න පුළුවන්. නමුත් අර තිබිච්ච සමාධිය නැති වුණා කියලා පශ්චාත්තාප වෙනවනම් ඒ කියන්නේ සතියට අව탁සීරුවක් දීලා තියෙනවා. සතියට නිසි තැන දීලා නැහැ නිසා ඔය වාර්තාවම සතියට මුල් තැන දීලා ලියන්නේ එතකොට තමයි තේරෙයි ඕක දිහා වෙන පැත්තකින් බලන්න පුළුවන්. එතකොට සතිය ඉක්මන් වෙනවා සතුටක් ඇති වෙනවා වෙන දේ අඩු ගන්න දන්නවයි කිය. ඒක තමයි අපි මෙහිදී පෙන්ලා දෙන්න හදන ක්‍රමය. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව මම දකුණ වම දකුණ ලෙස මෙනෙහි කරමින් සක්මන් කළද ඒ පුරුදු වයින් පසු ඔසවනවා යවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන් කළෙමි. පසුව ස්වාමින් වහන්සේගේ උපදේශ පරිදි ඒ අයුරින් මෙනෙහි නොකර පාතබමින් පමණක් සක්මන් කළෙමි. ඒ ඊතා පහසුවෙන් ස්පර්ශය වෙත හිත තබා සක්මන් කළ හැකි. සිනිඳු තැන්වලදී සිනිඳුවටත් ගොරෝසු තැන්වලදී ගොරෝසුවටත් දැනේ. අපට පරිසරයේ ශබ්ද ඇසුණත් ඒ ශබ්දයක් ශබ්දයක් සිතා නැවත භාවනාවේ යෙදිය හැක. වරින් වර සිතුවිලි පැමිණියත් ඒ සිතුවිල්ලක් ඇයි සිතා මෙනෙහි කරන භාවනාවේ යෙදෙමි. දන හිස් වලටද වේදනාව දැනෙන විට ඒද වේදනාවක් යයි සිතා මෙනෙහි කර නැවත සක්මන් භාවනාව කරගෙන යමි. එකවර විනාඩි 50ක් පමණ දිගටම කරගෙන යා හැක. සමහර අවස්ථාවලදී ඉදිකටු උතු දෙකින් මුහුණට අනින ස්වභාවයක් නිතර ඇතිවේ. පරයන්ක භාවනාව මා පරයන්ක භාවනාවට වාඩි වුණාට පසු මගේ කය දෙස බලා නිරීක්ෂණය කර පසුව ආස්වාසයට හා ප්‍රස්වාසයේ දෙසට සිත යොමු කර බලා සිටිමි. පළමුවෙන් ගොරෝසු දිග හුස්ම රැල්ලක් පවතී. ටික වේලාවක් ඒ දෙස බලා සිටීමෙන් පසු එය සිහින්ම පවතී. පසුව මාගේ කයේ ඉදිකටු තුඩකින් විදින වාසේ වේදනාවක් පවතී. ඒද මෙනෙහි කර ඒ දෙස ටික වේලාවක් බලා සිටීමේදී මාගේ කයෙන් රස්නයක් වැනි දෙයක් පිට වෙන බව දැනුනි. පසුව කය සැහැල්ලු වී අත්පා නොදැන නොදැනෙන තත්වයටපත් විය. හිසද ඉදිරියට බර වෙන ස්වභාවයක් ඇත. සුළු වේලාවකින් පසු දකුණු දන හිසේ වේදනා දෙන්නට උයෙන් ඒ දෙස වේදනාවක් ලෙස බලා සලකා බලා ඉරියව් මාරු කර නැවතත් හුස්ම දෙස බලා භාවනාවේ යෙදිනුමි. ස්වාමින් වහන්සේ භාවනාවතර තව දුරටත් දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවම පතමි. ඔය විදිහට අවසානයේ කියලා තියෙන විදිහට ඉරියව් වෙනස් කරලා පස්සේ නැවතත් මූල කර්මත්තාන්ට හිත යොදලා සමීපව කරගෙන යන්න උනා නම් පුළුවන් නම් ඉරියව් මෙනෙහි කරාට සමාවෙන්න. ඉරියව් වෙනස් කරාට මොකක්වත් වෙලා නැහැ. ඉතින් ඒ විදිහට ඉරියව් වෙනස් කරා කියලා දීලා තියෙනවා. වෙනස් කරපේකේ ආදීනවයක් තියනවාද ආනිසංශයක් තියනවාද කියලා බලලා නැහැ. ඒකට හරි අමාරුයි විග්‍රහයක් දෙන්න. ඒ නිසා වෙනස් කරාට පස්සේ නැවත පහසුවෙන් මූල කර්මත්තාන හිත තියන්න පුළුවන් වුණාද බැරි වුණාද කියන කාරණාව ලියන්න වග බලා ගන්න. ඒත් වාර්තාව හොඳයි. ඒ වගේ කොතරතුරු වලින් තව තවත් වාර්තාව සරු වෙනවා. ඕජා සහිත වෙනවා. මේක දැකලා ඇති නමුත් ලියන නිසා කෙනෙකුට අවටහ ගන්න බෑ. අන්නේ වගේ කරුණු ඉදිරියට කිරීම භාවනාව නෙවෙයි වාර්තා ලිවීමේ දක්ෂතාවය කියලා කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පරියංක භාවනාව. පරියංක භාවනාවේදී නාස්පුඩු අතර සිත යොදවා භාවනා කිරීමට පටන් ගතිමි. මුලදී තදින් හුස්මගෙන නිරීක්ෂණය කෙලිමි. හුස්ම රැල්ල ඉහළට පහළට වේගයෙන් ගමන් කරන අතර ශරීරයේ උදරයේ පපුව පිම්වීමෙන් හැකිලීමක් සිදුවෙමින් පවතී. අද අලුයම විනාඩි 15ක් විතර භාවනාවේ යෙදෙන විට වනවදුලේ කුරුල්ලන්ගේ ශබ්ද පහළ මළුවෙන් එන ශබ්ද විදුලි පංකාවේ සුළං රැලි ඇඟේ වැදෙන හැටි දැනුනි. ඒවා ශබ්ද ශබ්දයයි සිතමින් භාවනාවේ යෙදුනි. මෙසේ ඉන්නා විට මා නොදෙනුවත්ම හුස්ම ඉහළ පහළ යෑම සියුම් විය. සිතද එකතැන නැවතුණා වගේය. මම කුමක් කරමි දැයි නොහැකිව සිටීමි. කර්මස්ථානයට නැවතීමට උත්සාහ කළෙමි. නිදිමත ගතියක්ද ඇති වී එවිට මා කලේ සක්මන් භාවනාවට පිවිසීමයි. එසේ පරයන්කේ වෙනස් කිරීම සුදුසුද? ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය පරයන්කේක මට්ටමට එන්න හදනකොට මමයා කලබල වෙනවා, මාන්නේ කලබල වෙනවා, තෘෂ්ණාව කලබල වෙනවා. මොකද වෙන්නේ කියලා හලහප්පලා දාන්න. ඉතින් එතකොට වෙන්නේ අර ගිය හැල්ම කැඩිලා ඉරියව් මාරු කිරීම නිසා වෙන මාතෘකාවක් පටන් ගන්නවා, වෙන පරිච්ඡේදයක් පටන් ගන්නවා. අර එන වෙනසත් එක්කම පුළුවන් තරම් පවත් ගන්න බලන්න. ඉරියව් මාරු කිරීමකට යන්නේ නැතුව එතකොට එක දිහාවකට වර්ධනයක් වෙයි. ඉරියව් මාරු කරන්න ගියොත් විශේෂම ආධුනිකයට ඒ නිසා සම්පූර්ණ වෙනස් පරිච්ඡේදයකට හැරෙනවා. හරියට ඉදිදි බස තියෙන වෙලාවට ඒකට ඇල්ලොතර වැක්කිරුවා. එතකොට මේ අර බත්තලිය කුඩම් ගහිනවා. අනිත් වගේ කරන්න තෝ පුළුවන් තරම් ඉරියව් මාරු කිරීම අඩු කරලා මොන වෙනසාවක් ඉන්න ඉරියව්වේ නියමිත කාලය ගත කරන්න කියලා සාමාන්‍ය උපදේශයක් දෙන්න පුළුවන්. ඒ යෝගියාගෙමයි සක්මන් භාවනාව. අද අලුයම ලණපැදුරේ සක්මන් භාවනාව කෙලෙමි. විනාඩි 40ක් පමණ මම වම දකුණ නොඇරෙදි පියවර තබමින් සක්මනෙහි යෙදෙන අතර දිගු පියවර තබමින් විටකත් කෙටි පියවර තබමින් ඔසවනවා ගෙනියනවා තබනවායි විටකත් පියවර තබමින් සක්මනෙහි යෙදුණෙමි. ලණපැදුරේ රළු ගතිය ඇඟිලි තුඩුවලට වේදනාකාරී විය. යටිපතුලට රළු පහසක් දැනිනි. ඇඟිලි වලට වේදනාකාරී වුණත් යටිපතුල් වලට එසේ නොවිය. ටික වේලාවක් සක්මනේ යෙදෙන විට වම් කකුලේ මහපට ඇඟිල්ලේ අනින්නාක් වාගේ දැනුනි. උකුල දෙපස උකුල පෙදෙස රිදුම් දුනි. දකුණු කකුලේ දන හිස රිදුම් දුනි. ටික වේලාවකින් සමබර ගතිය අඩු බවක් දැනුනි. වේදනා වේදනා මෙනෙහි කරමින් විනාඩි 40 40කට පමණ කාලයක් සක්මනේ යෙදුනිමි. මිහි ඇති වැරදි වටහා දෙමින් තවදුරටත් සක්මන් භාවනාව වර්ධනය කර ගැනීමට උපදෙස් පතමි. සතියක් පුරා කමඨහන් ලබා දෙමින් ධර්මාබෝධය ලබා දුන් ඔබ වහන්සේගේ ප්‍රාර්ථනාවන් ඒ අවිරින්ම ඉෂ්ට වේවායි වේවායයි පතමි. තෙරුවන් සරණයි. මේකෙත් ඒ විනාඩි 40 කරපු එක දිගටම ඒ වෙලාවේ තමයි මේක මෝරලා ඉන්න පටන් අරගන්නේ. එතකොට ඉරියව් මාරු කර නැතුව දිගට යන්න. ඉතින් දවස් 4 5ක් 6ක් 7ක් භාවනා කරන කෙනාට ඒක එච්චර බරපතල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අතරමඟ ඉරියව් මාරු කරන්නේ නැතුව අර අවසාන විනාඩි 10ක් තල්ලු කරන එක තමයි මේ දීමකට ලක් වෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවණීය අප ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ලනුපැදුරේ කෙළවරට යන විට කෙළවරට යන විට යම් යටිපතුල් වලට තද ගතියක් දැනුණා වේදනාවක්ද ඇති වී මාපට ඇඟිල්ල දෙකටද එසේම පා ඔසවන වේදනා ගතියක් ඇති විය. වැල්ලේ තනින් තන වෙනස්කම් දැනුණා. සිනිඳු වැලි ගොරෝසු වැලි හා සමහර තැන්වල සීතලටද දැනුණා. ලනුපැදුරට වඩා වැලි මළුවේ පාද සැහැල්ලුවට දැනින උඩු උඩුතොලේ ආනාපාන සුලං රැල්ල වදිනවා මෙන්ම සක්මනේදීද ඒ ආකාරයට දැනෙනවා. නලල කෙලවරකදී නලියන ගතියක් දැනුණා. පරියංක භාවනාව ආනාපාන භාවනාව පටන්ගෙන ටික වේලාවකදී වරහන් ඇතුළ විනාඩි දෙකක් සාමාන්‍ය ආස්වාස ප්‍රස්වාස වායුව වැදෙන උඩුතොලේ එතන තරමක් නොදෙනී යන බව දැනෙනවා ආස්වාස ප්‍රස්වාසය කරන විට තේරෙන නමුත් ඒ දෙකෙහි වෙනස නොදැනී ටික වේලාවක් යන විට බෙල්ලෙන් උඩ කොටසේ හා හිසේ විවිධ දැනීම් ඇතිවේ හුස්ම සියුම් බව තේරෙනවා මුහුණ නලල තදවීම ඇස්වල ඇතුළත තදවීම වේවුලීම් මුහුණේ හැමතැනටම හැමතැනම වගේ කම්පා ගති කටුවලින් අනිනවා වගේ දැනෙනවා වරහන් ඇතුළේ වේදනා නැත මේ දැනීම් තනින් තනට මාරු වෙනවා වෙනස් වෙනවා උස්නේ ඇති වෙනවා. මේ අතරම සමහර විට නිදිමත නිින්ද යාමද ඇති වෙනවා. භාවනාව කරන අතර විනාඩි 40ක් පමණ සමාධියට පත්වන බව හිත වෙනස් නොවන බව තේරෙනවා. ඒ වේලාවේදී සිටම භාවනාව අවසන් කරන තෙක්ම පෙර කී දැනීම් ඇති වෙනවා. උරහිස් දෙක දක්වා දැනීම් ඇති වුණද බෙල්ලෙන් පහළ කොටසට ඒවා නොදැනේ. මගේ මූල කර්මස්ථානයේ මෙසේ වෙනසකට පත්වන්නේ කිසියම් අඩුපාඩුවක් දැයි සිතේ. ආනාපාන සතියින් භාවනාව වැඩුවත් ආස්වාස ප්‍රස්වාසය කරන බව දැනුණත් අවධානය තරම්ණයයි. අනෙක් දැනීම් වලට ඒ අවධානයයි. පින්වත් ස්වාමින් වහන්සේ මේ ක්‍රමී අඩුපාඩු පෙන්වා භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ පතමි. මේකේ අරමුණේ වෙනස් වීම කරදරයකට ප්‍රශ්නයකට දාගෙන තමයි කියලා තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙකුට අනිත්‍යභාවය කවදාකවත් තේරුම් ගන්න වෙන්නේ නැහැ. මොකද වෙනස් වීම ප්‍රශ්නයක් කරගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේට ඕනේ කරන්නේ මේක වෙනස් වෙන බව පෙන්වන්න තමයි. ඇයි එහෙම වෙන්නේ කියලා අහුවොත් ඒ කියන්නේ අනිත්‍යභාවයට කැමති නැහැ. ඉතින් ඒ නිසා මේකටත් වැඩි සමීපව බලලා දකින් දකින හැම වෙනස්කමක්ම නිරීක්ෂණය කරලා වார்த்தාවට දාන්න. එහෙම බලන කෙනාට අරමුණෙන් හිත පිට ගියත් ඒක දකින්නේ වෙනස් වීමක් විදිහටම තමයි. චෝදනා කරන්නවත් අඬන්න දෙයක් නැහැ. සිදුවෙන දේ ආන්නයකට සූදානම් ශරීරය තාම නැති බවයි පේන්නේ. කරුණා කරලා නිත්‍ය සංඥාව පැත්තක දාලා ඒ අනිත්‍ය සංඥාවට ඉඩ තියලා භවනා පටන් ගන්න කරගෙන යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව ආරම්භ කරන බව සිහියේ තබාගෙන භාවනාව ආරම්භමි. මම වම දකුණ වශයෙන් පියවර තබමින් වැලිමඩුවේ අවසානයේ තෙක් සක්මන් කර නතරවන බව මෙනෙහි කර නවතිමි. නැවත ආපසු හැරෙන බව මෙනෙහි කර පාද මාරු කරන සිහියෙන් ආපසු හැරෙමි. ආපසු හැරීම් සිටගෙන සිටින ඉරියව්ව සිහි කරමි. නැවත සක්මන ආරම්භමි. වැලිමඩුවේ පාද තබන ශබ්දයක් ඇසේ වැලි පාද තබන සද්දයක් ඇසේ වැලි ගණව ඇති තැන්වලදී යටිපතොල් එරී යන බව දැනේ. පරියංක භාවනාදීමෙන් සිත විසිරී නොයයි. විසිරී ගියද ඉක්මනින්ම සිත සක්මන කෙරෙහි යොමු වෙයි. ඔසෝමිගෙන යමි පාතබමි යනුවෙන් සක්මන් කරන විට සිහිය සියුම් වේදවීමට වන බැවින් සක්මන් කිරීම සෙමින් සිදුවේ. භාවනාවේ දියුණුව සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය විදිහට සියුම්ුණත් ගොරෝසුණත් වැටෙන කන්නු හොඳට අප්‍රමාදීව අහුලා ගන්නත් උනන්දු ඇතුව ගියොත් සක්වනේ පුදුමාකාර මේ දියුණුවක් ලබන්න පුළුවන්. ඒ වගේම පරියන්කට ඕන කරන වීර්ය ශක්තිය ලබන්න පුළුවන්. වෙනස් වීමට හිත හුරු කරන්න පුළුවන්. ඒ නිසා ඒකට ඔය ගැම්ම ගන්න හදන්නේ. තවදුරටත් මේ විස්තර විභාග විසුතුරු බලන්න බල්ල වාර්තාවට ඇතුල් කරන්න. ගඩතර සාමින් වහන්ස මම සක්මන් භාවනාව සහ පරියංක භාවනාව ප්‍රගුණ කරමි. සක්මන් භාවනාව සිදු කරන අතරතුරදී පාදයේ නොදෙනී යන අතර වෙනත් අරමුණු සඳහා සිත පිටතට යයි. පාදයේ පිටට ගිය බව දැනගත් වහාම නැවත අරමුණට සිත යොදමින් භාවනාව දිගටම කරන්නෙමි. එවිට සෑහෙන වේලාවක් භාවනාව කරගෙන යා හැකියි. ඒ අතරතුරදී හිසේ බරගතියක් ආ හිසේ තදවන ගතියක් දිගින් දිගටම පැවතුනත් ඒ ගැන මෙනෙහි කරමින් සක්මන විනාඩි 45ක් පමණ කරගත හැකි වේ. එවිට සමාධිමත් සිතක් ඇතිවන අතර සක්මන දිගින් දිගට කරගෙන යාමට සිටෙයි. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දියුණු කර ගැනීමට ගෞරවයෙන් උපදෙස් පතමි. පරියංක භාවනාවට වාඩි විනාඩි 10ක් පමණ හුස්ම ඉහළ පහළ ගමන් කරන ආකාරයේ දෙස බලා සිටිමි. හුස්ම රැල්ල මුලදී ඊතා දිගට ඉහළට ගොස් පහළට එන ආකාරය මෙනෙහි කරමි. ඒ ඊතා දිගට දැනෙන අතර අඩු වෙමින්ද නැවත වැඩි වෙමින්ද පවතී. පසුව ක්‍රමයෙන් සියුම් වී නොදෙනෙන ආකාරයක් දැනි. ඉන් පසුව කය නොදෙනී යයි අත් දෙක තද වී දෙයත් නලියන ආකාරයක්ද දැනි. මෙසේ විනාඩි 15ක් පමණ සිටින විට දෙපාවල වේදනා ගතියක් සහ හිරිවැටෙන ගතියක් දැනි. එය ටිකින් ටික වැඩි වී වේදනාව ඉවසිය නොහැකි පරිදි දැනි. පිටිපස පෙදෙස ආසනයට තද වී රත්වන බව සහ වේදනාව දැඩි ලෙස දැනි. එවිට මම ඉරියව් වෙනස් කරමි මෙසේ කීප වතාවක්ම සිදුවේ. පෙර දින පරයන්ක භාවනාවේදී පෙර පරිදි මෙහෙදුනිමි. එවිට සමාධිය වැඩි වී වේදනාව නොදැනීම පැයක් ගත කිරීමට හැකි විය. ඒ අතර නිදිමතද දැනුණ නමුත් හිත දැඩි කරගෙන භාවනාවේ යෙදුණෙමි. පරයන්ක භාවනාව දියුණු කර ගැනීම සඳහා ගෞරවයෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට සුවපත් භාවය ලැබේවායි පතමි. ත්වන් සරණයි. ඔව් සක්මන් භාවනාවේ අවසාන විස්තරේ පේනවා. විස්තරතාව එන්න කිට්ටු කරන්නේ දැන් වැඩි වැඩි විස්තර පේන්න හදන්නේ නැත්නම් වැඩි වැඩි විස්තර වලට හිත සාදර වෙන්න හදන්නේ ඒකම අනුග්‍රහ කරලා ඒ විස්තර වාතාවරණ දාන්න පරියංග භාවනාත් පස්සපච්චා වේදනා වෙන්න කිට්ටු කරලා වගේ පේන්නේ. පස්සපැත්ත රත් වෙන බව තේරෙන්න පටන් ගන්න තියෙනවා. ඔය තමයි වටිනා අවස්ථාව. නිසා පස්සපච්චා වේදනා බලන්ඩ තවදුරටත් පොඩ්ඩක් පස්ස රත් වෙන්න අරින්න ඕන. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනා මුල්ම දවසේ ප්‍රශ්නෙන් මා ඔබ වහන්සේගෙන් උපක්‍රමයක් ඉල්ලුවේ සක්මනේදී මෙන් වරයන්කේද හිතේ සමහර වේලාවලට ආරම්භ වෙන කච කචේ නවත්වා ගැනීමටයි එදින ඔබ වහන්සේට කිසිම පිළිතුරක් නොදුන්නත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා මාලාවම වීදී පැතිරී තිබුණේ මගේ පැනේට පිළිතුරයි මේ වෙන විට මම එම උපදේශ සියල්ලම ප්‍රායෝගිකව අත්හදා බලා එහි ඇති ගැඹුරු සත්‍ය අධ්‍යක් සිටිමි. සිත අරමුණෙන් බැහැරව ගොස් ඇති බව වටහා වහා වටහා ගනිමින් නැවත මූල කර්මස්ථානයේට එනම් පාදවල ස්පර්ශයන්ගේ වෙනස්කම් නිරීක්ෂණය සඳහා සිත ආපසු පැමිණි විට මට දැනෙන සුවය සැපේ මිතකයි කිව නොහැක. මම එය සිතට පෙන්වා දෙමින් සිතට නිතරම ආරාධනා කරන්නේ එම සුවය හැර වෙන කිසිම කාම විතරකයක සුවයකට නොයන ලෙසයි. සිත ක්‍රමයෙන් එම ආරාධනාව පිළිගනිමින් සිටින බව හොඳින් වැටහි සක්මනෙහි දිග පුරාවටම හොඳ සතියෙන් ගමන් කරමින් නිවන කරාම ගමන් කරමින් යන අදිෂ්ඨානයේ සිතට හඳුන්වා දෙමි. පරයන්කේ පැයක පමණ ඉහත පරිදි සක්මනෙන් පසු ආඩිය විට ඊතා ඉක්මනින් සිත ඉහළට ඇදී ගොස් නිසල්මන් වෙයි. වැඩි කාලයක් ඉදිරියේදී ඵලයන්කට යොදා එහි ප්‍රතිඵලද ඔබ වහන්සේට වාර්තා කිරීමට පොරොන්දු වෙමි. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රණීත සත්‍ය උද්ධර්මයේ අප වෙත sannivedanaya කිරීමට ගන්නා මහන්සිය ඔබ වහන්සේගේ නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වේවා. තෙරුවන් සරණයි. ඔ මේකේ අර හිතේ කචේ කචේ තියෙන බව තේරුම් ගත්තා නම් එච්චරමයි උත්තරේ. ඒකවත් දැකලා නැත්නම් ඉතින් වැඩ මුලුවෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා ප්‍රශ්නයක් මෙතන තියෙනවා කියලා ප්‍රශ්නේ හරියට විස්තර කරලා දැක්කනම් උත්තරේ ඊතරමයි. උත්තරේ කියලා හොයන්න යන්න එපා ප්‍රශ්නේ හොයන්න. ප්‍රශ්නේ හොඳට විස්තර කරලා බලන්න. එතකොට උත්තරේ ලැබෙනවා. එතකොට එන සතුට මෙතිකයි කියලා නෑ. ඒ තමන්ගේ අර සූදානම් ශරීරයෙන් තමයි සතුට එන්නේ. එහෙම නැතුව මේ බණ ලෝකයේ හිගයක්වත් උපදේශ වල හිගයක්වත් නැහැ. උපදේශ තියෙන ඕන තරම්. අර Taman සූදානම් නම් ප්‍රශ්න දන්නවනම් උත්තර ලැබෙනවා. ඒ නිසා මේ ඇතිවෙච්ච අදිෂ්ඨාන ශක්තියෙන් ප්‍රීම ප්‍රයෝජන අරගෙන ටිකටම දවස පුරාම මානසික කාර්ය පවත්වන්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නමෙදිමින් විමසා සිටිමි. සක්මන් භාවනා විනාඩි 20ක් පමණ සතියෙන් සක්මන් කළෙමි. අයිස් කැටයක් වැනි දෙයක් පෑගෙන ස්වභාවය දැනී එය නිරි පරීක්ෂා කිරීමට සිට්තිය. එහි අයිස් කැට නොවුණු නොවුනි සතිය බිඳිනේ නැවතත් සතිය පිහිටුවා සක්මන් කිරීමි. තුන් වරක් පමණ මෙසේ සිදුවිනි මේ ශරීරෙන් පිට වූ ඊතා සිසිල් වායු ධාරාවක් සේසිතා නැවතත් සක්මන් කළෙමි නැවතත් සතිය දෙපා වලට තබා ගැනීමට හැකියියේ සක්මන් භාවනා ශාලාවේදී සක්මන ඉදිරිපිට වූවත් ඌ දැන්වීම නොදැනීම කියවේ දැන්වීම නොදැනීම කියවේ ඇස බාහිර රූපයත් සමග ගැටෙන සතිය බිඳීයයි නැවත ලනුපැදුර කෙළවරේදී ජලය ජලයේ ගලා යන ශබ්දය ඇසී කන නිසා සතිය බිඳී ගොස් ආපසු හැරී සක්මනේ මද දුරක් ගිය පසු නැවතත් සක්මනට සතිය පිහිටුවා ගත හැක බොහෝ වාර ගණනක් මේ මෙසේ සිදුවිය ඇස රූපයටත් කන ශබ්දයටත් ඇදී යාම වරදක්ද සක්මනේ යෙදී සිටියදීම වරහන් ඇතුළු තියෙනවා ආනාපාන සති භාවනාව වාඩි වී ආනාපානයට සිත පිහිටුවා ගතිමි සුසුම් සුසුම් සංසිඳී යන්නට සමහර විට වරහන් ඇතුළේ සිතේ සිතේ කතා වරහන් වහලා ප්‍රපංච වල සිත වැසිරී යයි. මොහොතින් සිත විසිරුණු බව වටහාගෙන නැවත කමඨහනට සිත යොමු කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ප්‍රපංච වලින් එම අසදුස්ය මහා දානද සැලසුම් කරමි. ප්‍රපංච වල හොඳ නරක කියා දෙකක් ඇතිද? පහදා දෙනසේක්වා බොහෝ විට මෙම ප්‍රපංච වලින් බේරීම පිණිස මම නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි වැනි මානසිකාරයක යෙදුමි. මෙය මම නිවසේදී වචනේ පැහැදිලි නෑ ස්වාමීන් වහන්ස. නිවසේදීගත් විඳීම් වලටගත් ක්‍රියාමාර්ගයකි. වරහන් ඇතුළේ වැඩක යෙදී සිටියේදී වැඩක යෙදී සිටියේදී එම ක්‍රියාව සතියෙන් කිරීම හොඳම මාර්ගය බව මම වටහා ගතිමි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායස සම්පත්ම ලැබේවා. ඔය නිසා සමහර විටක හිත විසිරෙනවා නම් වගේ බුද්ධානුසුත්‍ර මෛත්‍රිය දාන්න පුළුවන්. ඒ ඔක්කොම වෙනුවට පොදු එක තමයි තමන්ගේ කය. තමන්ගේ ඉරියව්ව අත නෑරේ අනේක. ඒ නිසා අබෞද්ධයෙකුට උනත් කයට හිත දාන්න පුළුවන්. බෞද්ධයෙකුට නම් මෛත්‍රී මුද්ධානුසතිය කරත හැකියි. අබෞද්ධ කෙනෙකුට ඒක කරන්න බෑ. ඒ කෙනාට කයට හිත දාන එක ඕන තැනකට යන්න පුළුවන්. ඉතින් ඒ රූපවලට හිත යන්නේක අහක්මන් කරන හොඳද කියලා. ඒ රූපවලට හිඳ යනකොට සතිය කැඩෙනවන් නම් හොඳ නෑ. ගියත් සතිය කැඩෙන්නේ නැත්නම් හොඳයි. ප්‍රශ්නයක් නෑ. එතකොට ප්‍රපංච හොඳද කියලා අහනවා. ඉතින් කොයි එකත් එනම් මේ බුද්ධ ඥානංශයේ ප්‍රපංච කෙලස් විසිර තමයි හඳුලා දීලා තියෙන්නේ. අපි මේ කොහෙදෝ යන දෙයක් Tamange ඔඩොක්කුවේ දාගෙන කනවා කනවා කියලා අහන එක. ඒ නිසා ප්‍රපංච අබිරමණය කරන එක තමයි මේ පෘථජ්ජනයේ වැඩි. පපංචාබි රතෝ මගෝ. ඒතරේ පෘථජ්ජනයේ මුර්ගෙක් වාගේ තමයි. ඉතින් මුර්ගෙක් වෙන එක හොඳ නම් ප්‍රපංච හොඳයි. මුර්ගෙක් වෙනට අකමැති නම් ප්‍රපංච පිටු දකින්න කියලා කියන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා භාවනාවට තරමක් ආධුනිකයෙක්මි. මා ලැබුණු කමඨහන් උපදේශ පොතට අනුව සක්මන් භාවනාවත් පරියංක භාවනාවත් වැඩිවීමට උත්සාහ කළෙමි. සක්මන් භාවනාව පළමු දින කීපයේදී වර එක ලනුපැදුරේද වර එක වැලිමලුවේද පාද ඔසවනවා තබනවා යයි දකිමින් සක්මන් කෙලෙමි. වරහන් නැතිනි මෙනෙහි කරමින් ලනුපැදුරේ තරමක් අපහසුයෙන් නුවඳ විනාඩි 30ක් පමණ සක්මන් කිරීමේදී පළමු විනාඩි කිහිපය තුලදී ගොරෝසු බවක් පයට දැනුණද පසුව ඒ ගොරෝසු බව නැති විය. වැලි මළුවේදී කරකැවිල්ලක් ක්ලාන්ත ගතියක් ආරම්භයේදී දැනුණද වීරියගෙන නොසලකා හැර සක්මන් කළෙමි. මේ වන විට විනාඩි 45ක් පමණ එක දිගට සක්මනේ යෙදී හැකිය. වරින් වර සිත පිට ගියද නැවත පාදයන්හි පිහිටුවා ගත හැකිය. පරයන්ක භාවනාව විනාඩි 45ක් 50ක් පමණ සක්මනෙහි යෙදීමෙන් පසු පරයන්කයට වාඩි වීමි. මූල කර්මස්ථානයේ ආනාපානයේ සතියයි. එය එතරම් අපහසු නොවද පාද නමා තිබීම නිසා තරමක් වේදනාකාරීය. එවිට වේදනාවට සිත යොමා නැවත මූල කර්මස්ථානයේට සිත තබමි. ආරම්භයට වඩා ඉක්මනින් සුලන් රැල්ල නොදෙනියයි. මා ලැබූ අත්දැකීම් එසේ මට යම් සතුටක් දැනේ. මේ මාගේ පළමුවන කමඨහන් වාර්තාවයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා නිවසට ගිය පසු භාවනාව වැඩි දියුණුවට දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙන ලෙස කාදිනිකෝ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඒ නිසා යන්න ඉස්සෙල්ලා මෙහෙදි කරන්න පුළුවන් හරිය හොඳට තහවුරු කරගන්න. දැම්ම ඉඳලා ගෙදර ගියාට පස්සේ කල්පනා කරන්න පටන් ගත්තොත් ඉස්සරහට තියෙන දවසත් ගෙදර හිටියා වගේ වෙයි. ඒ නිසා ඉන්න ටිකේදී පුළුවන් තරම් ලැබිච්ච විවේකයේ ලැබිච්ච කමටහන වර්ධනය කරගන්න ඒ මොහොතත් මේ ගෙදර ගිහිල්ලා කරන්නේ මොකද්ද කියන කක්කාවෙන් ප්‍රපංච කරන්න යන්න දෙන්න එපා. ඒවට උත්තර බඳින්න ගියොත් මාත් අමාරු වෙරෙනවා. වැරද්දට ඉනිම පයින්රි ලොන්ට ඉනිම බැඳා වාගේ. මෙහි ඉඳගෙන ගෙදර යට කතා කරන්න යන්න එපා. අපි බැරිම නිසා ගෙදර යන්. එතකොට ඒක කරමු. දැන් මේ ඉන්නකම් කාලසටහන කරමු. වார்த்தාව ඉතුරු ටික හොඳයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙමින් පසුභාගයේදී සක්මනේහි සිදුවන නාම රූප ක්‍රියාකාරීත්වය ගැනද නිරීක්ෂණය සිදු කළෙමි. මගේ නිරීක්ෂණයේ වූයේ සක්මන් කිරීමේදී එක් ක්‍රියාවක් සිදු කරන අවස්ථාවේ නාමය හා රූපය තුන් වතාවක් බැගින් හටගන්නා බවත් නිරුද්ධ වන බවත්ය. පය එසවීමට සිටීම ඉදිරියට ගෙන යාමට සිටීම හා පය බිම තැබීමට සිටීම වශයෙන් නාමයන් තුනක් සෑම සිතකම අදාළව රූපය තුන් වරක් ක්‍රියාකාරී වන බවක් තේරුම් ගතිමි. මෙහිදී කරන සත්‍යයක් පුද්ගලයෙක් නොමැති බවත් සිදුවනුයේ නාම රූප දෙදෙනාගේ ක්‍රියාකාරී බවත් අවබෝධ කර ගැනීමට උත්සාහ කෙලිමි. එසේම පළමුව හටගන්නා සිතට අනුව රූපය ක්‍රියාත්මක වනවා සමගම නාමය නිරුද්ධ වන බවද තේරුම් ගතිමි. පය ඔසවනවා, ගෙන යනවා, තබනවා යන අවස්ථා තුනේදීම මේ ආකාරයට සිදුවන බව තේරුම් ගැනීමට උත්සාහ කෙලිමි. මේ එක් එක් අවස්ථාවලදී දෙවැන්න ඇතිවන විට පෙර දේ වරහන් ඇතුලේ නාමයේ හෝ රූපේ අනිත්‍ය වෙන බවද අවබෝධ කර ගැනීමට උත්සාහ කළෙමි. ගරු ස්වාමින් වහන්සේ මාහට දැන ගැනීමට කැමැත්ත කැමැත්තක් සක්මණෙහි මාදුටු නිරුද්ධ වීම හා අනිත්‍ය වීම වලට බාහිරවද යම් ධර්මතාවයක් නිරීක්ෂණය කළ යුතුයද එසේනම් ඒ ඒ කෙසේ කළ යුතුයද යන්නේ ඔබ වහන්සේට තිර ජීවනයත් නිර්වාණ අවබෝධයත් පතමි ඒ නිරීක්ෂණය කළේ යුත්තක් තියෙනවා සතිය තමයි. ඉතින් තාම මේ 6 වෙනි 5 වෙනි ආය දවස් වෙනට වඩා සතිය මතක නැත්නම් මම කියනවා මූලික කමඨහන උපදේශය ලබන්න. ඒතර අතිරේක ලැබෙන තොරතුරු පැත්තක තියලා මූලික දේ මේවා කරනකොට සතිය තියෙනවද කියන එක බලන එක අමතක වෙලා නම් මේවා අමතර තොරතුරු නිසා මූලික කරුණු අමතක වීමක් වෙලා තියෙනවා. සතිය තිබිලා ලියලා නැත්නම් වார்த்தාව නොමග යවන සුළු එකක් කියලා කියන්නේ. ඒ නිසා මේ කරන හැම වෙලාවෙදීම සතියට මුල් තැන දීලා ලියන්නේ. එතකොට ප්‍රශ්න අහන්න වෙන්නේත් නැහැ. අහන එක්කනටත් නිරවුල් භාවයක් එනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දැන් ආනායාසයෙන් සිදුවේ. සක්මනින් සක්මන් මළුවට ගොස් සක්මන ආරම්භ කිරීමට කිරීම පමණි. අත්‍යවශ්‍ය වන්නේ සුපුරුදු ලෙස විනාඩි 20ක් පමණ යාමේදී ඇතිවන නිදිමත ස්වභාවය සක්මණෙන් විසිරී යාම සිදුවන නමුත් ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මන අත නොහැර අදිෂ්ඨාන කොට සක්මනේ වේගය වැඩි කර ගනිමින් දිගින් දිගටෙහි නිරත වීමට දැන් උත්සාහ කරන අතර ඒ ඊතා සාර්ථක බව වැටහි. එහි වරදක් නැතැස්තමි. වැලි අධිකව ඇති සක්මන් මළුවේදී මුළු දෙපයම වැලි පොළව මත එරී යනු හොඳින් දැනේ. එපමණක් නොවේ පය පොළවේ එරෙන සද්දේ පවා සරස් සරස් යන හඬින් නැසී. වැලි පොළවේ ඝනත්වයේ ඉන්න අවබෝධ වේ වැලි අධික ලෙස තිබීමත් වියලි බවත් මීට හේතුව ලෙස අවබෝධ විය. වැලි මළුවේ අනෙක් කෙළවර ඒ තරම් වැලි ගහන නොවන බවද වැල්ල ඊතා සිනිදු බවද දෙපයට දැනින පෙරමින් ඕලාරික බවක් දැන් නැත. සක්මන කෙළවරදීත් ආපසු හැරීමේදීත් අරමුණ බිඳී යා නොදී ආපසු හැරෙනවායයි මානසිකාර කරමින් ආපසු හැරිය හැක. සක්මනේ වේගය වැඩි කිරීම නිසා දිගින් දිගටම සක්මනේ යෙදී සිටීමට හැකියවීම පිළිබඳ සතුටක් දැනේ. ශාලාව තුල ලනුපැදුරේ වැඩි කාලයක් මේ දින 6 ඇතුළත සක්මනේ යෙදුණු අතර පැරණි ලනුපැදුරු වල යාමේදී දෙපතුලට යම් සුවදායක තෙරපුමක්ද අලුත් ලනුපැදුරු වල ඇති ගොරෝසු බව හා කර්කශ බවද හොඳින් ප්‍රකට විය. ඒ එය දෙපයට වේදනාගෙන දෙන බවක් දැනින. කෙසේ වුවද සක්මන් වේගය වැඩි කර ගැනීම පිළිබඳව දොසක් තිබේදයි ඊතා ගෞරවයෙන් යුතුව ගරු ස්වාමින් වහන්සේගෙන් විමසා සිටිමි. පරයන්කේදී පෙර පරිදි මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියා ආධුනික මනසකින් යුතුව වාඩිවද මද වේලාවකින් සිට මූල කර්මස්ථානයේ නොපිහිටයි. හුස්ම රැල්ල අමතකව ගියාසේ නොදෙනී යයි සිත උඩින් පල්ලෙන් මෙන් නානා අරමුණු කෙරේ දුව යන්නාසේ මෙනි. කිසිදු අරමුණක් ප්‍රබලව නැත. සිත පිට ගොස් ඇති බව දැනි. නැවත හුස්ම රැල්ල කෙරේ සිත පවත්වා ගත යුතු බව සිතුවද හුස්ම නොදැනී නිදිමත ගතියද ඇතිවේ. එහෙත් තද නිින්දක්ද නොවේ. දැඩි අඳුර දැස් ඇර බලන විට කයද කඩා වැටී ඇත. නැවත කය සකස් කර අරමුණ මෙනෙහි කර ගතිමි. නැවතත් සිත නන්නත්තාරේයයි දැනට මාස දෙක තුනක් පවන සිට මේ සිටුවන්නේ මුලින් මුළු කයම හුස්ම රැල්ල ක්‍රියාත්මක වන ආකාරය වන්න ආකාරය වන තෙක් හොඳින් ආනාපානයේ දෙස බලා සිටීමට හැකියිය. වචනේ තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මෙම தත්ත්වයේ භාවනා අරමුණේද අනාත්ම ස්වභාවයේ දැඩි බොහෝ විට සිටේ. පරයන්කේ නැගිටගත් විට සිතේ කතාව ඇතිවේ. කෙසේ හෝ සිත සමාධි කර ගැනීමට උත්සාහ කළද පරයන්කේ ස්වභාවයේ සේමේ. කමඨහන් පිරිසිදු කිරීමේදී බොහෝ ගැටලු වලට විසඳුම ලැබුණද තමාගේ අත්දැකීම් ඉදිරිපත් කර පිරිසිදු කර ගැනීමට ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව මාගේ භාවනා අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ ගැටලු සඳහා පිළියම් ඈද සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. පරියන්කේදී නම් අහගෙන ඉනකොට පේනවා මෙනෙහි කිරීම නොකිරීම හෝ කල්ලාතු නතර කිරීම නිසා මේ අවුල ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා වගේ තත්ත්වයක් වෙනවා හොඳට අරමුණ මෙනෙහි කරන්නේ එතකොට බොහෝ විට භාවනා ගුණයක් එනවා. සක්මණේදී ඉක්මනට යෑම බාධාවත්ද නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ උපක්‍රම නිසා හොඳට සතිය පිහිටනවා නම් ඉක්මන් වුණාට ප්‍රශ්නයක් නැහැ. හොඳට සතිය පිහිටනවා නම් හිමීට ගියත් ප්‍රශ්නයක් නැහැ. අපිට අවශ්‍ය කරන්නේ සක්මණේ වේගය නෙවෙයි පියවරෙන් පියවරට පවතින සතිය. ඒක සම්බන්ධ කරලා හිතලා බලන්න. ඒකට Tamanටම යට එලියා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පළමුව කයට සිත තබා පසුව වම දකුණ වශයෙන් පයට සිත තබා සත්මනෙහි යෙදුණෙමි. සක්මන් මළුවේහි පයට වැලිවල ගොරෝසු බවත් සියුම් බවත් ඇඟිලි වලට දැනුනි. දකුණු කකුල තදින් වදින බවත් වම් කකුල තරම් තදින් වැලි මළුවේහි නොදින බවත් දැනගතිමි. පිටක එක කකුලක රස්නයක් අනිත් කකුලට සිසිලකුත් දැනුනි. සීතල සුළඟ ශරීරයේ වැදෙන බව දැනගත්තෙමි. විටක පාවෙන ආකාරයක් දැනුනි. මේ අතර විටින් විට සිත පිටව යන බවද දැනුන නිසා යලි කකුලට සිහි තබා සක්මන කරගෙන ගියෙමි. පැයක් පමණ සක්මන කළ අතර ඒ තුල 18 වතාවක් සිත පිට ගොස් ඇති බව මතක තබා ගත්තෙමි. පිට ගිය අරමුණ ගැන සිතුවත් එම සමහර අරමුණු බොහෝ කොට වැටහි දැයි නොදෙනිමි. පරයන්ක භාවනාව සක්මණින් පසුව පරයන්කයට වාඩි වී විනාඩි 10කින් 15කින් පමණ සිත අරමුණෙහි පිහිටයි. ඔහේ අරමුණ ආස් සමා වෙන මගේ අරමුණ ආස්වාස ප්‍රස්වාසයයි. ගොරෝසු හුස්ම රැල්ල ක්‍රමයෙන් තුනී වී යයි. සමහර වෙලාවට නිින්ද ගියාද කියා නොදෙනිමි. නමුත් ඇස හැරුණු විට මුළු කර්මස්ථානයේටම සිත වැටේ. තවත් සමහර වෙලාවට හොඳටම සිහියෙන් අරමුණෙහි සිත පිහිටයි. අද උදෑසන සක්මණින් පසු පරයන්කයට ගියත් කෙසේවත් සිත අරමුණෙහි තබා ගැනීමට නොහැකි විය හිස බරගතියක් දැනින භාවනාව කරගෙන යාමේ පාවන විදියට ශරීරයේ වද දෙන බව දැනෙන්නේ දැනගත්තෙත් පරියන්කෙන් නැගිට්ටෙත් හෙට භාවනා කාලයේ අවසන් වන බව සිතට වද දෙයි භාවනාව කෙසේ දියුණු කරගන්නේ දැයි කියා සිතට වද දෙයි ස්වාමින් වහන්සේ භාවනාව දියුණු කර ගැනීමට උපදෙසක් දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි ඔබ වහන්සේට මේ ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍ය සුවසේ අවබෝධ වේවා මේ මේ වචනේ භාවනා කියන වචනේ අයින් කරලා සතිය කියන වචනේ දාලා ওই රචනෙම ලියන්න ඊට වැඩි වෙනස්. ඒ නිසා මේ භාවනා කියන වචනේ බොහෝ විට වර්ධලා තේරුම් ගන්න. බලන්න හිත අවුල් වුණත් එපා වුණත් සතියට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න දන්නවනම් සතුට වෙයි. වෙන්දට වැඩි හොන්ත විස්තරතෝගයක් පේනවා. විස්තර නරක දේවල් වෙන්න පුළුවන්, අකමැති දේවල් වෙන්න පුළුවන්. නමුත් ඔක්කොම එලිපිට සිද්ධ වෙන්නේ. ඒ නිසා භාවනා කියන වචනේ අයින් කරලා සතිමත් වීම කියන වචනේ දාලා රචන එළියලා බලන්න. ලොකු වෙනසක් ඇති සම්මා සම්බුදු සරණයි අතිපූජනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව අදට දින 6ක් ගතවන සක්මන් භාවනාව ඊට හොඳට කරගෙන යමි. සක්මන් කරන විට දණහිස් නැවෙන දිග හැරෙන ආකාරයත් යටිපතුල් වලට දැනෙන ලනුපැදුරේ ගොරෝසු ගතියත් හොඳින් වැටහෙමින් සක්මන් කරමි. පැය භාගයක් පමණ සක්මන් කරන විට ශරීරයට දැනට දැනෙන ශක්තිය ඊට හොඳින් දැනේ. gederin එන විට දණහිස් වල තිබූ හුඟක් වේදනා කාඩී ගති මග හැරුණා. gedara සක්මන් පටු නිසා ටිකක් වෙහෙසයි. සතියෙන් යුක්තව ඉන්පසු පරයන්කේ වාඩි වීමි. මම දැන් මෙතන යන අදහසින් නිතුව පරයන්කේට වාඩි වීමි. ආස්වාස ප්‍රස්වාසයේ ඇතුළු වෙන හැටි පිටවන හැටි නිරීක්ෂණය කෙලිමි. ආස්වාසයේ දිගවත් ප්‍රස්වාසයේ ඊට ටිකක් ඇති බවක් දැනේ. ටික වේලාවක් යනතුරු ආස්වාසයේ පපුවට තද බවක් දැනේ. මුල මැද අග හොඳට දැනේ. හුස්ම හිමින් හිමින් තුනී වී යයි. සතියෙන් හොඳට සිටීමින් පසු පය තුන් කාලක් පවන විල ගියා පසු නැවත හුස්ම ඉහළ පහළ ගොස් පිබිදීමක් ඇති වේ පය තුන් කාලකට වඩා සිටිය නොහැකය. ස්වාමින් වහන්සේ සක්මන් කිරීම වැඩි උතරමට පරයන්කේ වැඩි වේලාවක් සිටිය හැකිද කරුණාවෙන් මේ ගැන යමක් පාදා දෙන්න. ස්වාමින් වහන්සේ මෙතනට පැමිණි දින 6ක් ගත වූවත් සමහර වේලාවලදී පරයන්කේ භාවනාවට බාධා පැමිණි. මෙතන මෑණිවරුන්ගේ එක එක ශබ්ද නිසා එක්කෝ වතුර බෝතලේ පෙරළේ නැතිනම් පුටු එහාට මෙහාට අදී මේ වගේ ශබ්ද වැඩි ඔබ වහන්සේත් වැඩි ඔබ වහන්සේත් වැඩසටහන මෙහෙවන මෑණියෝ කීප විටක අවවාද දෙනවා නමුත් ශබ්ද වලින් නඩුවක් නැත සමා වෙන්න මෙහෙම කීවාට කොහොම කොහොම නිදහසක් මෙතන තිබෙනවාද නොසලකිල්ලක් නිසා මෙහෙම වෙන්නේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන්ම ලැබේවා මේ වත්සබෝතයක්වත් පෙරළුනේ නැත්තම් නිින්ද යනවා කට්ටියට ඒකයි හුඟ දෙනෙක් නිදී ඉතින් අර වතු පුතක් පෙරිච්චා පුටු මේ පුටු පුටු ගන්නකොට අඩු ගන්න නිින්ද ගැදෙනවනේ. ඒ නිසා වටියක් තියෙන්න ඕන. මේ ළඟම කුස්සිය තියෙනවා හරිලේසි. ඒතකොට පොල් පිටින අඩෝ ගාලා දර පිට බලනවා. පොල් ගානවා. ඒ වටියක් තියෙන සද්ද ටිකක් තිබුණාට කමන්නේ විවේකයක් තිබිච්චාවයි. ඒ නිසා Taman දැනගන්න ඕනේ මයි ළඟ තියෙන්නේ බෝතලේ හෙල්ලෙනකොට කැඩෙන සතියක්. මයි ළඟ තියෙන්නේ කැස්සට බෙදෙන සතියක්. මයිලඟ තියෙන පුතු පුතු ගාන සතියක් කියලා හිතා ගන්න. කවදා හරි ඒක මට්ටම පැන්නට පස්සේ තේරෙයි දැන් කැස්සට මට ප්‍රශ්නයක් නැහැ. බෝතල් පිරුණාට මට ප්‍රශ්නයක් නැහැ. පුටු පුටු ගෑවට කියලා ප්‍රශ්නයක් නැහැ කියනකොට ඔන්න තේරෙයි දැන් නම් සතිය දියුණු වෙලයි කියලා. ඉතින් වේබු සෑඩෝ කියනවා එතකොට ස්තුතිවන්ත වෙයිලු බෝතල් පෙළු කට්ටිය ගැන. ඒගොල්ලෝ තමයි මට මේක පොඩ්ඩක් දියුණු වෙන්න කියලා දුන්නේ. හැබැයි ඉතින් ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා ස්තුති කියන්නේ යන තරම් තකතිරු වෙන්න එපා. හිතින් පිං අවිවේවා කියලා භාවනා කරගෙන යන්නයි කියන්නේ. ඒකයි මේ කට්ටිය ඒකට දාලා කරන්නේ. ඔයක අපි හිතන ස්වර්ගෙ මෙහෙ නෑ. ඔක තියෙද්දි ඔය සතිය උිට ඉක්මනින් උඩට ගත්තාම ඔව්ව එච්චර ගණන් ගන්න දෙයක් නෑ. ඒකට තමන් කල්පනා කරන්න මගේ නොසලුවත්කම නිසා මම කීතරයක් බාල්දි පෙරලා ඇද්ද සංසාරේ. බෝතල් පෙරලා ඇද්ද? මගේ නොසලුවත්කම නිසා මම පුටුව එහෙට මෙහෙට හයියෙන් ඇදලා ඇද්ද? මගේ නොසලුවත්කම නිසා අනික් අයට මම ගණන් ගන්නතෝ කරදර කරලා ඇද්ද? ඉතින් කර්ම ගෙවෙන්නත් එපයි. ඒ කර්ම ගෙවෙන්නත් ඕන. ඒ නිසා ඕක මේ දැන මරිකන් නොකරන් අබරෝ කියලා ආයෙනම් එපා බෝතල් පෙරලන්න. අපේක්ෂා කරන්න එපා බෝතල් පෙරලෙන්න එපා කියලා. මම ඊට පස්සේ බාල්දි පෙරලන්නේ මම ඊට පස්සේ පුටුව ජරබර ගාලා අදින්නේ කියලා ඒක නම් හොඳ දෙයක් කියලා කියයි. ගරු ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. අද සවස 15 වෙනිදා සවස 7:30 සිට රාත්‍රී 9 දක්වා පරයන්කේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි කයට සිහිය පිහිටුවා ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. ආස්වාස ප්‍රාස්වාසයට සිහිත පිහිටුවා සිහිය පිහිටුවා වාර දෙක තුනකදී නාස්පුඩු දෙකම විශාල වී උණුසුම් වාතයේ පිටවීම අවබෝධ කෙලිමි. ඒ සමගම මද සහ සහන් ආලෝකයක් පැතිරී තිබින. යටිතොල යට වේගෙන් ගැස්මට භාජනය වී ඒ සමගම නොයෙකුත් විතර්කයන් ගලා එන්නට වී ඒ සියල්ලම දැඩි සිහියක් ඇති කරගනිමින් මෙනෙහි කළමි. සමහර අවස්ථා දෙක තුනකදී එහි බැස ගැනීමක් සිදුවද වහාම මූල කර්මස්ථානයේට සිහිය පිහිටුවීමි. සිත සිතා මාව මෙපමණ කාලයක් ඔසවා ඔය වාගේ සිතුවිලි වලින් රැවට්ටුවා නේද? අද ඔබ රැවටෙන්නේ නෑ යන අදහස සිතට දුනිමි. මේ වෙනි විට වෙනදාමෙන් පාද හිරිවැටි ගල් ගැසී එන බව නොතේරුනි. ඒට මා අකමැති නිසා ගලක් වගේ තද වෙලා සිටීමට මා අකමැති බවද සිතට ඇතුල් කළෙමි. කයේ ඇතුලෙන්ම තද වේදනා දැනුනි. කනේ ඇතුළෙන්ම තද වේදනා දැනුනි. ඒ සියල්ලම වේදනාවක් කියා මෙනෙහි කළෙමි. බාහිර ශබ්දයක්ද ශබ්දයක් ලෙස මෙනෙහි කළෙමි. නැවත නැවත විහිංසා සංකල්පනා පැමිණීමද රූප දැකීමද ඒවා මෙනෙහි කිරීමද නැවත නැවත ඒ තුල බැස ගැනීමින් ෂණිකව සිහිය උපදවා ගනිමින් පැයක පමණ කාලයක් ගත විය. ඉන්පසු ෂණිකව මූල කර්මස්ථානයේ වැඩි වේලාවක් සිහිත සිහිය පිහිටුවා ගැනීමට හැකි විය. ඒ අතරතුර ඇසෙන ශබ්දයට ශබ්දයක් යයි මෙනෙහි කිරීමටවත් නොහැකි තරමට ආස්වාස ප්‍රස්වාසයේ අඩුවිය. ෂය යන්නවත් ප්‍රතිරාව කළ නොහැකි විය. හෘද ස්පන්දනයේ නැවති ඇති බවක් වැටහිනි. සුළු වේලාවක් ගිය පසු ක්‍රමයෙන් ශ්වසන පහසුව ඇති විය. මේ වන විට රාත්‍රී 9ට විදුලිය නිවා දැමීම විදුලි පංකා ක්‍රියා විරහිත කිරීම ආදී නිසා උත්සාහයෙන් සියල්ල අනිත්‍ය බව මෙනෙහි කර පරියංක භාවනාව අවසන් කෙලිමි. ගරු ස්වාමින් වහන්සේ මාගේ භාවනාවේ දියුණුව දෙසා උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක් අමා මහ නිවනක් පතමි. පසුදින සක්මන් භාවනාව. කයට සිහිය පිහිටුවා වාර දෙක තුනක් සක්මන් කෙලිමි. පාදයට සිහිය පිහිටුවීමට කිසිම අපහසුතාවයක් නොවිනි. වම් වම දකුණු පාද තැබීමේදී ලනුපැදුරේ ගොරෝසු බව යටිපතුල පුරාවටම හොඳින් දැනුනි. වෙනදා මෙන් සතිය කැඩීමක් නොවි. පැය භාගයක් පමණ හොඳින් සක්මන් කෙලිමි. ඉන්පසු පරියංක භාවනාව ආරම්භ කෙලිමි. කයට සිහිය පිහිටුවා වාඩි වී පහසුවෙන් ආස්වාස ප්‍රස්වාසයට සිහිය යොමු කෙලිමි. බාහිර සද්දයන්ද කිසිදු බාධාවක් නොවිය. ප්‍රපංච පැමිණියත් ඒවායේ බැසගත්ත් ශනිකව මූල කර්මස්ථානයේ යා හැකිය. වේදනාද නොදැනිනේ හිත සමාධිමත් සිතක් නොවන බව මට දැනිනේ. පැයක්ම මෙසේ අවසන් කළ ගරු ස්වාමින් වහන්සේ මා ඉදිරියට කුමක් කළ යුතුද පාදා දෙන්න. විදර්ශනා භාවනාවට මා ඊටම කැමැත්තේ මෙයට ප්‍රවේශ වීම හා විදර්ශනා පටන් ගත යුතු ආකාරයේ පහදා දෙනමින් දෙපා නැමෙදී ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඔච්ච මේ තියෙන විදියට විදර්ශනාමද සිද්ධ වෙන්නේ කියලා කියන්න දන්නේ. ඉතින් ඒ දිදී ආය විදර්ශනා කරන්න ගියොත් අර බබා නිදාගෙන ඉඳද්දිත් නැලවිලි කවි කියන කියලා බබා ඇහැරවනවා. ඒක නිසා ඒ ඒ තේරිලි බේරිලි මොකුත් නැතුව සතිය එක දිගට පවතිනවා නම් තමන්ට ආවේනික දෙවේ සිද්ධ වෙයි. අපි මනාපුණාට අමනාපුණාට බෑ. ඒ විදර්ශනා හෝ සමතේ වෙන්න තියෙන එක තමයි වෙන්නේ. ඒ දෙකට කිසියම් දවසක කිසිම බාධාවක් කරන්නේ නැහැ සතියෙන්. නිසා දිගටම භාවනා පුරාට සතිය තියෙනවා කියලා ඔය යන විදියට පේන තියෙන තියෙනවා වගේ. ඉතින් ඕක ආයේ එහෙට විදර්ශනා කරන්න ගිහලා සමත කරන්න ගිහලා අවුල් කරන්නේ නැතුව සතියේටම තැන දෙන්න. එතකොට එයා සෞඛ්‍ය සම්පන්න විදිහට ඉදිරියට පාර පෙන්නයි. පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සක්මන් භාවනා සක්මන් භාවනාවේදී මා එක් අවස්ථාවකදී වම දකුණ වශයෙන් ඊතා සෙමින්ද තවත් අවස්ථාවකදී ඊතා වේගයෙන්ද ගොස් වම දකුණ වශයෙන් තවත් අවස්ථාවකදී සාමාන්‍ය ගමනේ නැවතිනවා යනුවෙන්ද හැරෙන අවස්ථාවවලදී හැරෙනවා යනුවෙන්ද නවතින අවස්ථාවවලදී නවතිනවා යනුවෙන්ද මෙනෙහි කළ අතර කුමන අවස්ථාවක්කවත් සිත විසිරී අරමුණෙන් බැහැර වූයේ නැත. තවද වැලි තීරුවේ වේගයෙන් ගමන් කිරීමේදී පාද මාරු කිරීමේදී වැලි තීරුවට අධික බරක් ඇතිවන බවද මෙනෙහි කළෙමි. පාද පොළොවට බරට සක්මන් කිරීමේදී පාද මාරු වීමේදී වැල්ල තෙරපීමද තෙරපීමින් වැඩි පසුපසට විසිවි යන හැටිද මෙනෙහි කළෙමි. මේ ක්‍රියාකාරකම් සිහියෙන් නිතුව කළ අතර සක්මන සම්බන්ධව වැඩි දුරටත් උපදෙස් පතමි ඔබ වහන්සේට තෙරුවන් සරණයි. පරියංක භාවනාව. ආනාපාන භාවනා කිරීමේදී ඊතා ඉක්මනින් සිතේ සමාධිය ඇතිවන අවස්ථා ඇතිවේ. මේ අවස්ථාවලදී ඊතා දැඩි ලෙස උත්සාහයෙන් සමාධිය පවත්වා ගන්නා විටදී දම්පාට වලාකුලින් වෙලා ගන්නා බව සිතට පෙනී කය සම්පූර්ණයෙන් පුළුන් රොඩක් මෙන් සැහැල්ලු වී ඉහළට පාවෙන බවක් දැනෙන අතර එහි සුවය විනීමට සිත් පහළ වේ නැවතමත් අදිෂ්ඨානයක් කර පළවන ධානයට යාමට සිතක් ඇතිවත් ධාන සඳහා යාමට බියක් ඇතිවීම මෙවැනි අවස්ථාවලදී කුමක් කළ යුතුද යන්න පැහැදිලි කර දෙනමින් ඔබ වහන්සේගෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔබ මේ විදිහේ විවිධාකාර අදහස් වෙනකොට පුළුවන් තරම් කායට හිත දාන්න මූල කර්මත්තාන්ට හිත දාන්න. ඒක තමයි ආරක්ෂාකාරීම ක්‍රමය. ඉතින් ඒ නිසා ඒක විවිධ විදිහේ වලින් හිත ගෙනල්ලා යෝජනා ගේනවා. ඔක්කොම ගොඩ පෙරක දොරකම්. ඒ ඔක්කොම දීදී තාම අහිංසකව, ඉතාමත්ම සරලව තමන් ඉන්නේ ඉරියව්වට හෝ මූල කර්මත්තාන්ට හිත දා. ඒක එකක් කිව්වට අනිත් පැත්තට වැරදිච්චාම ඒකමයි කියන්න තියෙනව තමන්ට ඒක වැටහෙන්නේ නැහැ. ගණන් ගන්න එපා. ඒක එහෙම තමයි ඇති. ඒ නිසා නැවත නැවතත් මොනදී යෝජනා කරුවත් හිත ඔක්කොම ප්‍රපංච විදියට සලකලා තමන් මූල කර්මත්තාන් හිත ගැනීමෙන් භාවනාව සරල කරගන්නවා. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව පාදයේ ඔසවන තබන මාරු කරන වාරයක් පාසා ඉලඹ සිටි සතියෙන් සිසිලස උණුසුම රළු සිනිදු පියමනාප අප්‍රිය විඳීම් වරහන් ඇතුළේ වේදනා සක්මන් භාවනාවේ හෝඩි පන්තියෙන් පටන් ගතිමි. නාම රූප ධර්මයන්ගේ ගැටීමෙන් සිත ගන්නා අරමුණක් පාසා ඒ ඒ ධර්මතා ඒ ඒ ආකාරයෙන් ඉපදෙමින් නිරුද්ධ වන ආකාරය දකිමින් දකිමින් වැලි මළුවේ ලණුපෙදුර සහිත උඩ මළුවේ සක්මන් කෙලෙමි. චිත්තක්ෂණයක් පාසා ඇතිවීමෙන් නැතිවෙන චිතක වේගවත් ක්‍රියාකාරීත්වයේ සක්මන් භාවනාව තුළින් දනිමින් දකිමින් සක්මන් කෙළෙමි. සක්මන අවසානයේ ප්‍රත්‍යවේක්ෂා කර පිට ප්‍රත්‍යවේක්ෂා කර සක්මන් කළ පැහැදිලි නෑ සාමිනාස සක්මන් කළද දැකපු දෙයක් නැත. ඇසූ දෙයක්ද නැත. ඒ තුලින් ඇති වූ වේදනාව වරහන් ඇතුළ විඳින් විඳපු කෙනෙක් නැත. ඉපදෙමින් නිරුද්ධ වන ධර්මතා ස්වාක්ඛාත ධර්මයේ සම්දිත්තික ගුණය දැනීම තුලින් දැකීම ඇති වී ආපසු හැරී බලන විට වැලි මඩුව බොඳ වී ගිය දිය සායම් චිත්‍රයක්සේ යෝගින්ගේ පියසටහන් ඇඳී තිබින ගැවසෙන සතුන්ගේ පියසටහන්ද සමග මිශ්‍රව මෙකියන ආකාරය දීසිය උඩමළුවේ ක්‍රමක්‍රමයෙන් දිරා යන ලනුපැදුරවල අනන්‍යතාවයේ ලක්ෂණ දීසිය ඔබ වහන්සේට නිරෝගී බව හා දීර්ඝායුෂ පතමි පරයන්ක භාවනාව අතිපූජනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව ආස්වාසේ ප්‍රස්වාසේ කය මුල් කරගෙන ඕලාරික දරිත කයෙන් මිදී සමාධිය ඇති කර ගැනීම සඳහා අවසානයේ දක්වා සිත විමසා පිට යනදී එළඹ සිටි සිහිය ඇතිව කීප වාරයක්ම සතිමත්ය සිත පිටගේ හැම අවස්ථාවකටම සතිය තමා තුළ නොමැති බව දක්නා ලදී ආයාසෙන්තර සිත මූල කර්මස්ථානයේ ගැනීමටත් ආස්වාස ප්‍රස්වාසයෙන් නොදෙනී වායුවේ වායයේ වරහන් ඇතුලේ සුකුමව ගියද තමා තුල සතිය බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකිය. ඒ තුලින් තව තවත් ඇතිවීමින් නැතිවෙන ධර්මතා හා ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටත් ඇතිවන ඕනෑකම නිසා ඇතිවන වීරිය නිසා ඇතිවන ප්‍රීතිය හා සහසුවේ චිත්ත සංස්කාර වශයෙන් සිත සැපය කරගෙන යාම ප්‍රහාණ කර සිත විසිරී යාමට ඉඩ නොදී සිත රැක ගැනීමට දැක ගැනීම අනිත්‍ය මෙනෙහි කරමින් හේතුඵල ධර්මයේ තුලින් සිත ඇතිවීමින් නැතිවෙන ධර්මතාවයක් බව දැනීමෙන් ඇති වූ යථාභූත ඥාන ධර්මතා තුලින් අවබෝධ කළෙමි. භාවනාවේ වශයෙන් භාවනාමය වශයෙන් සතිමත් වූ උපේක්ෂාව තුලින් ඇති වූ මෙදහත් සිතින් නැවත නැවත සමාධියේ පිහිටවීම කරගෙන යමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. එවිට කියන්න දෙයක් ඇත්තේ නැහැ. අපි එතනින් අපේ ධර්ම සාකච්ඡාව නැසක. අපිට තියෙන විනාඩි 35ක විතර කාලයක් සක්මන් භාවනාව සඳහා අපි නැවත එකතු වෙනවා තුනට. පිටිය ගැහුවට පස්සේ සාමූහික භාවනාවට එතනින් නිම කරන සාකච්ඡාව සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි.